එතන මූල පරියාය කියන ඒ සූත්‍රෙ විදිහට අපි දේශාවලියක් ආරම්භ කළ කීපාර අපි સમાප්තිය දැක්කා. අදට යෝජනාවක් ඉදිරිපත් වෙලා තිනවා මජ්ක්‍ධිම නිකායේම ඒ චුල්ල වේදාල සූත්‍රය සාකච්ඡාව සඳහා ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගනිමු කියලා. ඒ නිසා අපි අද අලුත් දේශනා මාලාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනා ඒ චුල වේදාලා සූත්‍රය පිළිබඳව අහලා බලලා කරුණු දැනගෙන තියෙනවා. ඉවෙනසකට තියෙන අපි ඒක මුලපටන් අග දක්වාම එක දිගට ඒ සූත්‍රය වෙනින්ම වෙලා ගන්න එකයි. ඉතින් සූත්‍රය පොතපත දිගහැරලා බලන අය සඳහා මතක් කරනවා නම් සර්වච්ඡ දේශනාවේ සූත්‍ර පිටකයට වැටෙන්නේ ඉති මජ්ක්‍ධිම නිකාය පරිපණ්ණාසකේ එනතම් පළවෙනි සූත්‍ර 50 වැටලා තියෙනවා. ඉතින් ඒකෙදී ඒ සූත්‍රය කියවනකොට එච්චර නිදානයක් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය සූත්‍ර පිටකේ හැටි. නමුත් ඒ සඳහා අටුවාව ඒ සඳහා නිදානයක් ගෙන හරපානවා කතා රසය මතු කරගන්නත් පසුබිම නිදාන කියලා ඒකට පාලියෙන් කියන්නේ මතු කරගන්න. ඉතින් ඒක ටිකක් අපි අද පළවෙනි දවසේ නිසා ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලායි මම කල්පනා කරන්නේ. ඒ රජගහ නුවර වේල්වනාරාමේ කියලා කියන්නේ සර්වචනාසන පූජා වෙච්ච තවත් ආරණ්‍ය සීනාසනයක්. ඒ සීනාසනය රජගහ නුවර මුල් කරගෙන බිම්බිසාර රජුගේ රාජ්‍ය සමයේ පූජා වෙච්ච දෙයක්. ඒක කිට්ටුව තමයි ඔය තපෝදා වන තපෝදාව තියෙන්නේ කියන්නේ උණුදිය උල්පත්ම නිරේවා ධාරාවල් මේ තපෝදාවත් වේලු වනයත් සම්බන්ධ ගොඩක් කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා කොටින් කෙටියෙන් කියනවා නම් සවැත්තුර ජේතවනාරාමයේ අධිචාම වැඩියෙන්ම සූත්‍ර ගානක් දේශනා වෙන්න පදනම් වෙලා තියෙන්නේ රජගහනුවර වේලුව මේ සර්වඥාන්සේ වැඩ ඉන කාලේ ඔය රජගහ නුවර ඇසුරු කරගෙන තිබිච්ච කුලගයක් තමයි මේ කතාවට මුලාරම්භ වෙන්නේ. ඒ කුලගේ ඉතලා තියෙන්නේ විවාහක වෙච්ච දරුවන් නොලබපු හොඳ පොහොසත් යුවලා. මේ කාලේ නම් තියෙන්නේ විසාක උපාසක සහ ධම්මදින උපාසිකාව කියන අදහසින්. ඉතින් මේ විසාක උපාසකතුමා සඳපරේ බොහෝ විට පිටවඩාරාමයට යනවා බණහනවා ඉතින් ටික කාලෙකින් මෙයාගේ හිත ඒ සර්වත්ත දේශනාවට එනතම මේ අබිනිෂ්ක්‍මණයට කාම ඡන්දේ වෙනුවට කාම සංකල්ප වෙනුවට එක්කම සංකල්පේ පහළ වුණා පහළ වෙලා කොහොම ගෞරවයෙන් දිගට බණහන් ගියා යනකොට යනකොට මෙයාට තේරුණා මේවා බොහෝවත්ම ගැඹුරුයි ධර්ම කොටස ජීවල් දුරවල අමතර රක්ෂණය කරන දේවල් නෙවෙයි හොඳ ඥාන ශක්තියක් තියෙනවා නම් කරන්න බැරි කමකුත් නැහැ. ඉතින් මේක ආනාන හැම වෙලාවෙදීම යාට කල්පනා වුණා මේකේ තියෙන මේ ගැඹීරත්වයක් කේතරතර ජීවිතයක තියෙන ඒකට ඇති ආරවුල් කාංකටල ස්වරූපයක් ඒ කේතරවල තොරවල වලින් විතර ගන්න මනසකට මේ කාදාක් කරන්න බැරි කමක්. මේ ලකුණු තුනම මේ කතාවේ පේන්න තියෙනවා. එසේ නමුත් මේ පාසක මහත්තයා මේ නිසාම තෝ මේකේ බරසාරකම නිසා ජීතර හොඳට කතාවක්වත් කිව්වේ නැහැ. මම දකිනවා මේ පාඩක මාත්‍යාගේ හෝ මේ කතා ප්‍රස්තුතියට හේතු වෙච්ච ප්‍රධානම කාරණා ඕනෝකයි. තමයි කොච්චර භාවනා කරත් කොච්චර බුදුහාමෝ දැක්කත් කොච්චර ගම්බක් අවබෝධ කරත් ජීතර පන්සලට කතා කරේම නැහැ. මෙහෙම මෙහෙම පන්සලන බව දන්නවා ඉන්හිහා මොකක්වත් නැහැ. ඉතින් මේක බලනකොට මේ වගේ දේවල් අගේ කිරීම අකරුණාවන්ත එහෙම නැත්නම් තනියම බෙදාගෙන කන ආත්මාසකාම ගතියක් තියෙනවා නමුත් ගමන සිද්ධ වෙන්නේ ඔන්න ඔතන. ඉතින් මෙහෙම සිද්ධ වෙද්දී මේ උපාසක මහත්තයා එන්නේ එන්නේ තේරුම් ගත්තා ලාද ප්‍රස්තාව කියන්තර ලාද ක්ෂණ සම්පත්තිය. ඒ ක්ෂණ සම්පත්තිය නිසා නිචිපතා මේ පංචකට ගියා. හැබැයි මේ ගෙදරුන්ද ධම්මදින්නාව කවදාකවත් ඒකට අකුල් හෙළුවෙත් නෑ මොකද උණ්ඩටත් පින තිබුණා. නමුත් උපාසක මහත්තයා බණ අහන්න අහන්න අහන්න ක්‍රමයෙන් පාස්ක මහත්තයාගේ මාර්ග ඥාන පිළිවෙලින් වැඩෙන්න පටන් ගත්තා සෝවාන් වෙලා. නමුත් පාස්ක මහත්තයා කිසිම දවසක මොනම හේතුවක් නිකාව කවුරුත් එක්කවත් ඒක බෙදාගත්ත ගැතියක් පින්නලා නැහැ අටුවාල්ලා. අදාර පාට කියලා නැහැ, ගෙදර හොඳටවත් කියලා නැහැ අඩු ගන්න. අඩු ගන්න සීලයක් අකින බවක් කියලා නැහැ. මේව සාමාන්‍ය බුද්ධි විස් කියන්න ඕන නිසා මම මේ අමතර වචන වාක්‍ය අසු කරන්නේ මේකට. එහෙම කියලා ටික දවසකින් මෙයා සකදාගාමී තත්ත්වයටපත් වුණා. දවසක බණ අහගෙන යනකොට ධර්ම සභා මණ්ඩපයේදීම සමහර වෙලාවට සක්මන් භාවනා පරියන්ක භාවනා කරාද දන්නේ නැහැ වේලවන රාමේදී නමුත් එදා තේරුණා විශාල වෙනසක් එහෙම නැත්නම් අනාගාමි තත්ත්වයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ ඕරම් භාග්‍ය සංයෝජන ඔක්කොම ඉවරයි. ඉවර වුණාට පස්සේ එදා ගෙදර එනකොට මේ ආවේ බොහෝමත්ම tempත්ව කල්පනා කරමින් තවත් නම් මේ යන වැඩේ කරන්න බෑ කියන එක. නමුත් මේ මෙතුවා කල්ලි ධම්මදින්නාව විවාහක භාර්යාවසේ හිටියට දක්වපු සහයෝගය දකින්න කොට මෙයාට ලොකු අනුකම්පාවක් තියෙනවා. මොකද මේ මනුෂ්‍ය කවදාකවත් මේ වෙනකොට <clears throat> මේ කරපු දේවල්කට ආරවුසන්න කියෙත් නැහැ. මනුෂ්‍යගේ පුද්ගලික දින කාර්යාවට නැත්නම් න්‍යායපත්‍රයට අත තිබෙත් නැහැ. කෙසේ නමුත් තේරුණා දැන් අර පරිපාදානකම කරන්න බෑයි කියලා. නමුත් ධම්මදෙන්නාව අනුග්‍රහයක් වශයෙන් එනකොටම ඒ මහල් ප්‍රාසාදේ පාමුලස් දුවකනාව වෙනද පුරුතුවිට ගෙදරට ස්වාමියා බාර ගන්න. ඉතින් ආයේ වෙනදට වැඩි අතපය අපුල ගන්න ගතියක් ඇඟට අත තියනට අකමැති ගතියක් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක ධම්මදෙන්න කරලත් බැලුවා අපේ පැහැදිලිව කතා කරා මේ අත කියන්න එපා. මම කැමති නැහැ කියලා. ඉතින් එතකොටම ධම්මදෙන්නට කුක්කලක් පහළ වුණා. ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා මොකක් හරි අදනම් මට වදන් දෙනවා මට කියාගන්න බැරි දෙයක් තියෙනවා. නමුත් ඒක මේ අපේ අම්මා ඉන්න කාලේ කියලා තිබුණා මිනිස්සයා ගෙදර එන වෙලාවේදී කවදාකවත් නරකයි අඹුව ඒ මානසික ආරම්භ කරා. මොනම කතාවක් කතා කරන්න නරකයි ඒ කියන විදිහට ඒවත් ඒවතට පත්තසු ටික හරි ගැසලා දෙන එකයි කරන්න තියෙන්නේ. ධම්ම දිනා මේක දැනගට හිටියා කුලකාන්තාවක්. ඒ නිසා පුරුෂයාට කතා කරලා ඒ රාත්‍රි කෑම සකස් කරන උත්පේක දත්තා කෑමට ඉච්චර ඒ ආලවට්ටම නැහැ. ඊට පස්සේ නිදා ගන්න යනකොටත් තනියම ඉන්න ඕන කවතිය පේනවා. ධම්ම දිනා මේ සීරම කාගෙන පච්චනයක්වත් කතා කරන්නේ නැතුව කටයුතු කරා මේ වෙලාවේදී මොකක් හරි කියනවා. ඒක පිට හදා ගන්න තියෙන ක්‍රමේ තමයි ගිලගෙන ඉන්නේ ඒක. ඉතින් ඒක වෙන පහුවෙන්ද කෑම සකස් කරලා පුරුදු විදිහට හදලා ඊට පස්සේ හොඳට විවේක උනාට පස්සේ ඊතර තත්ත්වයට tempat උනාට පස්සේ ආවා මට ඒක ඉඳලා අපේ ඉඳ තියෙනවා මේ විවේකන කයිදලා අහන්නේ අනේ අපේ මොනවා හරි අඩුපාඩුවක් මොනවා හරි සිද්ධ වුණාදෝ නැත්නම් යටි හිතින් අහනවා එනකොට මෙතන ලස්සන කාන්තාවක් දැකලා ඒ කාන්තාව කෙරේ ආසාවක් ඇති වුණාදෝ එහෙම නැත්නම් මොකක් හරි කියනවනම් මොකද කියලා ඉතින් ඒ විසාකෝපාසකතුමා පැකිලෙනවා. එහෙම නෑ කියන්නේ. ඉතින් අපි දෙන්න කිව්වා නෑ කියලා. මට පේන නිසා යහන්නේ මොකද ඊට පස්සේ කිව්වා මෙන්න මේකයි කාරණාව. මට දැන් මේකේ මෙතෙක් කල මම ආයාසයෙන් හිතාල වගේ ජීවත් වුණා. ඉන් බැරි තත්ත්වකටපත් වෙලා තියෙනවා. නමුත් ඒකෙන් මේ උඹට ඇතිතරක්වත් වෙන ඥාන පරාණයකට තියෙන ආතාවක්වත් නෙවෙයි. මට විවේක වෙන්න ආසයි කියලා. ඊට පස්සේ ඒත් එක්කම ධම්ම තනියම කල්පනා කරපු විසාකෝපාසකතුමා. يعني මේ අනාගාමි ආර්ය උත්මේ කල්පනා කරනවා දැන් මේ අම්මන්ඩිට යන කලතරක් තියෙන්න බෑ. ඊට පස්සේ කතා කරලා කියනවා මගේ අදහසක් තියෙනවා මෙහෙම. මේ බුදල් ටික තේරෙම මම උඹේ නමට ලියන්න. ඔබට අවශ්‍ය නම් තව සාහිර පුරුෂයෙක් මම අත්දැකවත් කරලා ඒ කාටෙවිත්ත් කරලා දෙන්න මට යන්න අවසර දෙන්න. ධම්මදින කියවනේ මොනම දෙයකට කරදර වෙන්න එපා. මනින්නේ නැහැ එහෙම බාධාවක්. මේ මොකද්ද දැන් ගිහිල්ලා කරන්න හදන්නේ. ඊට පස්සේ මට විවේක වෙලා පැත්තකට භාවනා කරනවා. ඒක ඔය කරන වැඩේ මටත් බැරි කියලා. ඊට පස්සේ විසාක හිතුවා අයියෝ කවදාකවත් මේ කුමාර කුමාරිශා බවින්දපු මේ සුකුමාර කාන්තාවකට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගැඹීරත්වය හෝ එහෙම මේ ලද දෙයින් සතුටු වෙලා ඉන්න ගතියකට හුරු වෙන්න බැරි වෙයි. බාහදක්ෂිකාවක් කියන්න බෑ මේ යක්ෂණියන්ට. බාල දක්ෂිකාවක් බල දක්ෂයෙක්ට. යක්ෂණියන්ට කුමාරිකාවන්ට බෑ. ඒ නිසා බැරි වෙයි කියලා කියලා කිව්වා ඒක හිතන්න එපා. අමාරුයි. මම මේ ගොඩාක් කල් හිතලා මම මේ තීන්දුව ගත්තේ නිසා එහෙම ලකලෑශයක් නැති වුණාවත් එකපාරෙන් කරන්න බෑ කියන අදහසින් ඉන්නේ බෑ කියලා. ඊට පස්සේ ධම්ම දින ටිකින් ටිකටම ප්‍රශ්න කරා. මොකද කෙරෙන්නේ කියලා කිව්වා මම ගිහිල්ලා පූර්ණ කාලීනව මේ සක්ම භාවනා පදයන් භාවනාව එනිසා වැඩ නැවතිලා දෙන දෙයක් කාලා සම්බල දෙන දෙයක් කාලා ඉඳයි යන්නේ. ධම්මසිතා කිව්වා ඔබතුමා අකමැති නැත්තම් මටත් මේ වෙලාවෙම අවසරයක් දෙනවද මම ඒකට යන්නේ කියලා. ඉතින්දි විසාකාරත ලොකු සැකයක් මතුණා මේ හැඟුම්overline ගිහිල්ලා මේ වැඩේ අමාරු වෙනවා. නමුත් සාධාරණ උත්තරයක් එකෙන් මතුණා මොකද මේ වස්තුවට මේ මාසයේ ආසාවක් නැහැ දෙන්නගෙම මනාපෙන් වස්තුව දොරදම් දෙනවා. දුරදන් දීලා යනවා. මොකද දරුවොත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒකකොට විසාකා දන්නවා. විසාක උපාසකතුමා තමන්ගේ ප්‍රශ්න විසඳ හැබැයි හිතේ කුකුසක් තියාගත්තා. කල්පනා කර බලන්න මේ අටුවාව තමයි මම මේ දිගට දිගට පෙන්නන්නේ. මේ අනාගාමී උත්මයකට කුසව සපහන මේ මනුස්සයාට හරියන්නේ ඒ තමයි සාමාන්‍ය පිරිමි කාන්තාව ගැන හිතාගෙන හැටි. ඉතින් කෙසේ නමුත් ධම්මචිත එක හඬින් කිව්වා මටත් දැන් අවසර දෙනවා නම් අවසර ගන්න තියෙන ඔබතුමාගේ ඔබතුමා අවසර දෙනවා අපි දෙම කරමු. ඊට පස්සේ මේ කට්ටිය අත් දවසක් අර පෙරලා ආවා. අර දොරදන් දීලා ඊට පිටත් වුණා. පිටත් වෙලා කීකවලා විසාක මං හිතුවේ ඉස්සල මං හිතාන හිතේ කතා කරන්නේ හැටියට කියලා පැවිදුණායි කියලා පැවිදලා නැහැ. ආරාමිකයේ පිටියට jigට බර භාවනා කරන ඉඳලා කියනවා. ධම්මදින්නාවට එක්ක විසාක උපාසකතුමා දීපු උපදේශය නිසා හෝ නැත්නම් ධම්මදින්නාවගේ කියන විශේෂ සාමාන්‍ය බුද්ධිය නිසා වික්‍රමපස්සේකට ගිහිල්ලා පැවිදි වෙලා පලාතේ ඉන්නසෝ තොර පැර පලාතට ගියා. ගිහිල්ලා භවනා කරා. ඉතින් මේ කාලය ඇතුළත උපාසකතුමා එතනම හිටලා තියෙනවා. අනාගාමී தත්ත්වෙ හිටලා තියෙනවා. හැබැයි ධම්මදිකාව නිකම්ම නිකං අමු ජීකාන්තාවක් වශයෙන් කියලා බොහෝ කලකින් අධ්‍යත්ත මාර්ගඵල සමාපත්තිය නැත්තම් මාර්ගඵලයටපත් වෙලා තියෙනවා. පස්සට පස්සේ ධම්මදිනාචාර්ය බොහොම සතුටින් නැවතත් පැමිණියා වේලවනාරාමෙට සර්වචනාචර්ය දැකලා මේ අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා. අඤ්ඤ භාව ප්‍රකාශය කියලා කියන්නේ ඒක මේ කාලේ හැටියට ප්‍රශ්න කර තත්ත්වයක් තමන්දිපත් වෙච්ච තත්ත්වය සර්වචනාචර්යට හෙලි කරනවා. මොකද සර්වචනාචර්ය සඳහන් කළා තියෙනවා මෙච්චෙනෙකුට ගමික චිත්තයක් හෝ මේ වගේ විපස්සනා ඥානයක් පහළොත් හෙලි නොකර ඉන්න බෑ කියලා. ඒක හිතේ තත්ත්ව දෙකක්. හරියට බිම් බලක් මොකෙන් බහලා තිබ්බත් ඒක තියෙන දේ තල්ලු කරගෙන එනවා. කෙහෙල් ගහ පෙත්ත කපලා ඒකට මහා කළු ගලක් තිබ්බත් අර මැටින් එන ගොබේ ඕන දෙයක් අල්ලු කරනවා. එළුමෙට මට නිකන් ඔක මේ කිරිබි මල්ලටක් වගේ තමයි මතුවෙන්නේ. මතුනට ඕන දෙයක් අල්ලු කරගන්න. අන්න ඒ වගේ මේ මාර්ග චිත්තේ සහ ගමික චිත්තේ කියන එක වළක්වන්න අමාරුයි. ඒ නිසා බුදුආමරණ කරන බුද්ධ පූජාවක් වශයෙන් මුතුනේම ගිහිලා පූජා කරනවා වගේ කියලා අඤ්ඤ බල ප්‍රකාශයට කියලා කියනවා. විශාකට ආරංචි උනේ මේ මිනිස්සයා ගිය වැඩේ අතහැරලා ආපුවා කියන එක. එතන හිතුනේ. ඒක නිසා කල්පනා කරනවා දැන් මම නිසයි මේ හදිසි තීන්දුව ගත්තේ දැන් නම් බලනකොට ඔය ඉක්මනට ඕව කරගන්න බෑ. ඔය ඇවිල්ලා තියෙන්නේ කලකිරීමක්. ඒක නැත්තම් ඉන්නේ හදිසි තීන්දුව ගැන පශ්චාත්තාප වෙලා. කියන අදහසින් විසාකෝපාසකතුමා ධම්මදින රහත්ත්වයට නිගාවට ගිහිල්ලා වන්දනා කරනවා. දැන් මේ තමයි පෙර අඹුව. වන්දනා කරලා වන්දනා කළේ වල ධර්ම සාකච්ඡාවකට පෙනෙනවා. ධර්ම සාකච්ඡා නෙමෙයි කෙනෙහිල්ලක් කියලා කියන්නේ. එහෙම නැත්නම් පහුරු ගෑමක් කරන්න හදනවා. ධම්මදිනාව යමක් උදෙසා මේ සූර කරවගත්තා නම් ඉෂබෑවන ඒ කාරණාව ඉෂ්ට කරගන්න ඉන්නේ කියලා බලන්න. ඒව මොනවාක්වත් අහන්නේ අහන්නේ නිකන් සාමාන්‍ය එදා පැවතිච්ච නැත්නම් අද කාලේ ඔය ධර්ම සාකච්ඡාවල ගියාම ධර්ම සාකච්ඡාවල නගන ප්‍රශ්න. ඉතින් මේකයි මේ චුල්ල වේදාල සූත්‍රයට පසුබිම එහෙම නැත්නම් මේ නිදාන කතාව වශයෙන් අටුවාවේ දක්වලා තියෙන්නේ. සූත්‍රයේ තියෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා ජේතවනේ රාජකයේ විරති වේලුවනේ කලන්දක නිවාපේ. එසා මෙහි සර්වචන් වහන්සේ රජගහනුවර වේල්වනාසාරාමේ කලන්දක නිවාප නම් ස්ථාන වෙයි ඒ වෙලාවේ විශාක උපාසකතුමා ධම්මදින්න කෙරෙනාංශිකාට ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නැගුවා. ඒ ඒ ප්‍රශ්නේ තමයි අපි අද දවසට මාතෘකාව වෙන්නේ. ඒ ධම්මදින උසාකාවනම සක්කායෝති සක්කායෝති උච්චති අයියේ කිත්තාවතානකෝ සක්කායෝතු උච්චති. මේ අපේ ධර්ම විනයේ මේ සක්කාය කියන එකක්. අපි සක්කාය දිට්ඨිය කියන වචනේ එක්කත් සාමුකක් කළාට ඒක ටිකක් මේ භාවනා කරන අය ටිකක් ප්‍රසිද්ධයි. සක්කාය කියන එක ඉතර තනිය පාවිච්චි වෙන්නේ සක්කාය සක්කාය කියලා එකක් මේ කතා කරන මේ ධර්ම විනයේ ආර්යවනි මේ සක්කාය නම් හිතෙක හිතකින් ඒක සක්කායක් වෙනවා ඉතින් එතකොට ධම්මදීප පාස්කා උපාස් මේ මේ කෙලින්නාසි කියනවා මේ උපාදානස්කන්ධ පහක් අපි නම් වශයෙන් දනවා රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා විඥාන සංඛාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ ආදී වශයෙන් ඒ උපාදානස්කන්ධ පහක් තියෙනවා නම් ඔය ඒක දන්නව හෝ නොදන්නව හෝ සක්කාය කියන වචන දෙන්න උත්තරේ තමයි මෙන්න මේ උපාදානස්කන්ධ පහ. රූප උපාදානය, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදාන, විඥාන උපාදාන කියලා පංචවෝකාර බව කියනකොට නම් ඇත්තටම කියන්නේ ඇහැ කන දිව නාසය කය කියලා පස්සත්ත කරගෙච්ච ඉන්දිය සහිත කයක් අපිට තියෙනවා. ඊගාවට නාම රූප කියලා ගන්න දෙක රූපය රූප උපාදාන ස්කන්ධයක් විදියට නාම උපාදාන ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරක් විදියට කඩපුවාම මේක පහක් වෙනවා. ඒක නැත්තම් අපිට කියන්න පුළුවන් නාම රූප කියන එක තමයි කියන්නේ. ඉතින් මේක මේ වචනේ පිළිබඳව පොඩක් නතර වෙලා පොඩක් සාකච්ඡා කරලා බලුවොත් මේ පංච උපාදාන ස්කන්ධ පිළිබඳව බලනකොට අඩුම හොඳට ඥානවන්තයාට චීටියෙන් කියනවනම් නාම රූප කියලා තමයි කියන්නේ. උපාදාන කරන්නේ නාම රූප තමයි. නමුත් මේ යම් කිසි කෙනෙකුට රූපස්කන්ධය හොඳට වැටහෙනවා. නමුත් නාමස්කන්ධය පිළිබඳව විස්තර විභාගය අවශ්‍යයි. තේරුම් ගන්න කියලා හිතනවනම් ඊට කියනවා රූප ටික ඔක්කොම රූප උපාදාන ස්කන්ධයට දාලා වේදනා සංඥා සංඛාර විඥාන කියලා නාම උපාදාන ස්කන්ධ හතරට කඩලා පෙන්නනවා. එතකොට ඒක ටිකක් පටහැරලා පෙන්නනවා වගේ. සමහරව ඉන්නවා ඒ නාම උපාදානස්කන්ධ හොඳට වැටහෙනවා. කල්පනාකාරව හොඳයි. නමුත් මේ රූප උපාදානස්කන්ධයේ තේරුම් අරගන්නේ පටහගෙන නැත්නම් ඔය නාම රූප දෙකම විචාර කරන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන කියලා. එතකොට එතන රූප කොටස පහට කඩනවා. නාම කොටස් ඔක්කොම විඥාන ස්කන්ධයට දාලා කතා කරනවා. ඒකට පටිවිආපෝතේ වායෝසා ආකාශ කියන ටික ආර්ථික සහ නාස්තික ප්‍රත්‍යක්ෂ විදිහට රූපේ කරලා පෙන්නනවා සියලුම නාම කොටස් නාම විඥාන ස්කන්ධයට දානවා. ඉතින් මේ දෙක එක එකනාගේ අධ්‍යාසයේ හැටියට දිනුචි අංශ හැටියට විස්තර කරන එකක් මේ දෙකටම පොදු නම තමයි නාම රූප ඉතින් නාම රූප කියන එක සාමාන්‍යයෙන් අපේ භාවිතය අඩු නිසා අර විදිහට ඒ කෙනාගේ අධ්‍යාසයන් හැටියට උපනිෂේ සම්පත්තිල හැටියට විස්තර කළ දෙන එකයි මේ උපාදාන ස්කන්ධ පහට කඩලා පෙන්නන. හැබැයි පහට නෙවෙයි ඕක 18ට 20ට 30ට නමට ඕන තරම් කඩ කඩ පෙන්නන. ඒ නිසා මේ ඒ ඒ සූත්‍රවල ඒ ඒ පසුමියත් විස්තර කරාට මේක පෙන්න්නේ හැකි ක්‍රම රාශියක් තියෙනවා. ඒ වගේම මේ විතරේ නිසා අන්නවාර ප්‍රසරාශක් මතුව. ඒ මොකද මේ පංච උපාදානස්කන්ධයන්දී විඥාන කියලා වෙන එකක් පෙන්නනවා. පස්සේ දක්වපු ක්‍රමයට නාමස්කන්ධ සියල්ලම විඥාණයට දාලා කතා කරනවා. ඉතල කියනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඔක්කොටම කියනවා නාමස්කන්ධ කියලා. දෙවෙනි බෙදීමේ ක්‍රමය ඇටිද ඔක්කොම නාමස්කන්ධ විඥානස්කන්ධයට දාලා කතා කරනවා. ඒ වගේම දෙවෙනි බෙදීමේ හැටියට තියෙන කටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන සේරම පළවෙනි බෙදුක්‍රම හැටියට රූප කියන නමට වැටෙනවා. ඉතින් මේ විදිහට මේ එක එකනාගේ අධ්‍යාශයට තේන දේවල් සංසන්දනය කරමින් පටලවා ගන්න ගියොත් ඉතින් අපි අර සූත්‍රමය ඥාන මට්ටමින් ඉහළට යා ගන්න බැරි වෙනවා. මතක තියාගන්න සූත්‍රමය ඥාන එකක්වත් අංග සම්පූර්ණ බුද්ධ වචනත් අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ ඒකට නිවන කියකිනේ. මේ නිවනට මාර්ගය. මේවා අංග සම්පූර්ණයි කියන්නේ බොරුවක්. සාමසම්පූර්ණ කරන්න බෑ. මේ වගේ තියෙන්නේ ගොනුවක්, යොමුවක්, නෙත්තියක්, තල්ලුවක් ඉස්සරහට උපනායනයක් පමණයි. ඉතින් සාපියුව මේ වචනාර්ථ තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න මේ ලයිසු සම්පූර්ණ කිරීමෙන් හෝ මේ ටික දැනගැනීමේ සියල්ල දන්නවා කියන පොතේ ගුරුත්වයටපත් වෙනවා කියන කෙන පැහැදිලිවම ප්‍රත්‍යක්ෂයට පයින්නේ. ඒ වගේ මේ ලෝකයේ කිසිම තැනක මොනම ආකාරකින්වත් අංග සම්පූර්ණත්වයක් ගන්න බැරි කුණු කඩක් මේක කුණු ගොඩක්. ඒ නිසා අරකින් මම දන්නවා මේකෙන් දන්නවා කියලා හිතා ගන්න එකක් නැත්නම් අංග සම්පූර්ණත්ව ගැන කල්පනා කරන එකක් පිස්සුවක්. එහෙම නැත්නම් ශරීරෙ බැක් වැඩක්. මේකෙන් අයින් වෙන්නයි ඕනේ කරන්නේ. ඒ නිසා මේවා දැනගැනීමෙන් අපි පිළිච්ච ගැටයක් එන්නේ අපේ හිස්කතිය හිස්කතියක් වශයෙන් පෙන්වන පැත්තට ගියොත් අපිට මේ ධර්ම තවදුරටත් සංවේදීපාල කරමින් ඉදිරියට කරණ තියෙන වැඩවලට ධෛර්ය කුසල ඡන්දය ඉදිරියට පවතිවි. අදිමොක්කය කියන දේවල් පිළිබඳ විෂද සාංශුද්ධ භාවය ඇති වෙන්නේ. නමුත් මේ ඉගෙන ගන්නකොට පිළිචිකට ඇති නොවෙනවමත් නෙවෙයි. නමුත් ඒක මතක තියාගන්න මේක 150ට වැඩිය පන්නන්න බෑ මේක. ඊට පස්සේ තුටිකට යන්න ඕනේ. ඉතින් සක්ෂේ නමුත් මෙතනදී මේ ධම්මදින හතරෙන් වාචේ සඳහන් කරන්නේ සක්කාය කියලා කියන්නේ මේ ස්කන්ධ පහට රූප වේදනා සංඥා සංකාර. එතකොට සක්කාය දිච්ඡක් වෙන්න මෙවුවා මේ මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ අල්ලපු දවසට තමයි සංස්කාර වෙන්නේ. ඊතර තමයි දුක ඇති වෙන්නේ. ඒක තමයි ආත්ම දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය පටන් ගන්න ආත්ම දෘෂ්ටියේ මූල ආරම්භය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ රූප වේදනා සංඥා සංකාර ඉගෙන ගන්න ඉගෙන ගන්න කිසිම නම්බුවක් එකතු වෙන්නේ නැහැ. මේ තමයි දුක කියලා තේරුම් ගන්න. ඉතින් අපි මේ පළවෙනිම දවසේ අපි ගත්ත මේ උපාදාන ස්කන්ධ පහ තමයි සක්කාය කියලා කියන්නේ ඒකෙන් අපි මේ අරණ්‍යගත වෙලා පැත්තකට භාවනා කරනකොට අපි කොහොමද ඒක ක්‍රියාවත් කරන්න කියලා බැලුවොත් එහෙම නැත්නම් අපි මෙහි බණ අහලා මේ කණින් අහලා කණින් පිට කරන්නේ නැතුව ඒක ආනුභවී වැඩ පිළිවෙලට යොදාගන්නේ කොහොමද කියලා බැලුවොත් මේ රූප උපාදානස්කන්ධය අරගෙන ඒ රූප උපාදානස්කන්ධය පිළිබඳව දැසගෙන බලන කතිය තමයි කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ. නැත්නම් කායගත සති කියලාත් ඔකට කියනවා. ඕකේ විශේෂිත කොටස තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එතකොට මේ රූපස්කන්ධය මුල් කරගෙන කරන භාවනාවට රූප භාවනා කියලා කියනවා. කායගත සතිය කියලා කියනවා. කාය අනුපස්සනාව කියලා කියනවා. එහෙම නැත්නම් ඒක විශේෂාංගික තානපනසති කියලා කියනවා. ඉතින් එතකොට කායගත සතියේදී සර්වඥාන්සේ 14ක් පමණ අරමුණු පෙන්ලා දෙන තියෙන සතිපට්ඨාන සූත්‍රය විතරක් අත්තා. ඒ කායගත සතිය සූත්‍රෙත් එහෙම කියනවා. ඒකේ එකක් තමයි නැත්නම් අපි ථේරවාද ක්‍රමයේ ඉස්ලාම් පෙන්නක තමයි ආනපාන සතිය. නමුත් ඒ සංස්කෘත ආගම පොත් සහ පාලි නිකාය පොත් සංසන්දනය කරලා කරන පරිදි මේ ගැලපොම් වල පෙන්නලා තියෙනවා සංස්කෘත පොතේ පටන් අරගන්නේ ආනාපානෙ නෙවෙයි කියලා. ඒක පටන් අරගන්නේ මේ හතර ඉරියව්වෙන් ඊට පස්සේ සම්පජඤ්ඤ ධර්ම අනුකුඩායි කියව පෙන්නලා ඊට පස්සේ තමයි ආනාපානසති පෙන්නලා තියෙන්නේ. ඉතිපත් කියන පුංචි එකක් තියෙනවා කියලා කියන. ඒක ගොරෝසු කඩලා සිවුන්ටක් ගන්න ලස්සනට කුපල ගහලා තියෙනවා. අපේ පාලි පොතේ ආනාපාන සතිය තව පටන් ගන්නවා. කෙසේ නමුත් මේ රූපය උපාදාන ස්කන්ධයක් නැත්නම් මේ රූප වසාන කර බැඳීම පිළිබඳව මේ ධර්මය පදනමේ තියාගෙන මේක පිළිබඳව පිළිගැනීමකින් යුක්තව ක්‍රියාවත් කිරීමේ වැඩ පිළිවෙල තමයි ඔය ඒ කායගත සතිය කියලා කියන්නේ. ඉතින් කායගත සතියට විවිධ පැතිලින් බැස ගන්න පුළුවන්. දැන් අද භාවනා වැඩ පිළිවෙලකදී නැත්නම් හඳුනා ගැනීමකදී කරනකොට ආරක්ෂාකාරී කෙලිම කායගත සතියෙන් පටන් ගන්න එක. මොකද සර්වඥාතිගේ දේශනාවල බොහෝ විට අනුභව කිරියා අනුභව ශික්ෂා අනුභව ප්‍රතිපදා කියලා එන්නකොට <clears throat> මේ රූප ධර්ම තමයි ඉස්සර කරන්නේ. කායගත සතිය තමයි ඉස්සර කරන්නේ. කායන පස්සන තමයි ඉස්සර කරන්නේ. ඒක තමයි ආදාන පස්සතිය ඉස්සර කරන්නේ. ඉතින් ආනාපාන සතියෙන් ඉස්සර කිරීමට ඉස්සරහ ඇයි කියලා අහුවොත් එක හේතු දැක්වීමක් තමයි මේ රූපස්කන්ධයෙන් පටන් ගන්න එක කයෙන් පටන් ගන්න එක ඒක සර්වඥාන්සේ පවා අනුමත කරලා තියෙන එක හේතු සාධකයක් විදිහට පේනවා දෙක මේ කායන පසනාවෙන් පටන් අරගත්තට පස්සේ ඒ කායගත කායගත සතිය පටන් ගත්තට පස්සේ එතනින් සතිය වඩ아가න ඉදිරියට යනකොට ඒ පුදුරට අනිවාර්යයෙන්ම දෙමන් සංඛ්‍යා කම්පන. ඒ දෙමන් සංධියේදී සමත පැත්තට සහ විදර්ශනා පැත්තට කියන දෙපැත්තටම ඉදයි. මේ කියන කායගත සතිය නැත්නම් ආනාපාන සතිය ඇර වෙන කිසිම අරමුණක් පුදුහමත පෙන්නලා නැහැ. සමත විදර්ශනා දෙකටම තොරයලා දෙනවා. අනික සෑම අරමුණක්ම ලද්දා පටන්ම එක එක පාක්ෂිකයි. එක්ක සමතේ පටන් ගන්නවානේ එක්ක විපස්සනා. නමුත් මේ ආනාපාන සතිය කායගත සතිය ගන්නකොට ආරමුණු හැම වෙලාවෙදීම මේ ධිමන් සතියකටපත් කරන නිසා කලින්ම තමයි දන්නේ නැත්නම් මම සමතේට බර වෙච්ච සමතේ පැත්තට උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක්ද විපස්සනා නඟුරක් කියන කෙනෙක් දන්නේ නැති කෙනාට මම මේකේ පටන් ගන්නතර ප්‍රශ්නයක් නෑ මොකද මේ සතිය අයනෝගේ සතිය නැත්නම් ආනාපානයන්ගේ සතිය ඒ අවශ්‍ය කරන සමාධි මට්ටමට ආවට පස්සේ දුර ඇරලා දෙනවා සමත විදර්ශනා දෙකට යන්න. ඒ නිසා සංවේදී බවක් අවශ්‍යයි. මොකද සංවේදී බව මේ ආනාපාන සතිය කරනකොට තමන්ට පේන දේ ඉතාලන යන දේ නෙවෙයි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි පේන දේ පේන හැටියෙන් ගුරුවරට කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාකච්ඡාවට ලක් කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා කාලයෙන් වැඩගත්ත වෙනවා. නැත්නම් අනුශාසනාව ක්‍රියාවත් කරා වෙනවා. ඒක නිසා කායගත සතියෙන් පටන් ගන්න ඔය දෙපැත්තෙම ආරසකාර. නමුත් හොඟ දෙනෙක් විශේෂයෙන්ම ලංකාව වගේ සම්ප්‍රදාන කුල අදමකින් ආපුවම හැම වෙලාවෙම කුකුසක් ඇති කර ගන්නවා. එතකොට මොකටද කොහොමද මේ චතුරාර්යක භාවනාව ඕනේ නැද්ද කියලා. චතුරාර්යක භාවනාව කියන්නේ සම්ප්‍රදාන කුල අපි භාවනා මධ්‍යස්ථානට ආරණ්‍යකට ගියාම බොහෝ විට කියන අර මුලින්ම කළ යුතුයි කියලා පිළිඅරගෙන තියෙන බුද්ධාන සත්‍ය මෛත්‍රිය අසුභ මරණ සත්‍ය කියන හතර කරලා ඉන්නේ පාද ඒක අත්‍යවශ්‍ය නැද්ද කායපස්සනාට යන්න. ආනපනසති කරන්න. දැන් මේ සූත්‍රයේ ප්‍රශ්නේ නෑ මොකද මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල. නමුත් ඒ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම සැපේනවා. මේ විදිහට කියනවා නම් නාහම උත්තර දීලා කියනවා හතිපතාන සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේදී සර්වචන්සේ කෙලිම පටන් අරගන්නේ ආනාපාන සති. විශේෂයෙන්ම ආනාපාන සති සූත්‍රයේදී මතක් කරනවා ඒ බණහන පිළිසේ හැම අරමුණක්ම මෙනෙහි කරන මේ භික්ෂු පිළිසින්. උත්තර පිළිසින්නවා, සීකමෙන්ද කටයුතු කරන පිළිසින්නවා ශේක විච්ඡත්වේ ඉන්නවා අශේක විච්ඡත්වේ ඒ කොටම තමයි ආනපන සති දේශනා. ඒ කියන්නේ කායගත සති. දැන් මේ සූත්‍රයේ ඉස්ලාම් පිළිබඳ තියෙන්නේ රූප උපාදානස්කන්ධ. ඉතින් මේ මුලදීම අපි තේරුම් අරගන්න ඕනේ මේ රූපය පටවියාපෝතීජෝ වායව වශයෙන් ආස්තික පැත්තෙන් ගත්තාම ආනාපාන සතිය කියලා කියන්නේ මේ කියන වායෝ පොට්ටබ්බ ධාතු ඉස්සර කරගෙන රූප අඳුනා ගන්න ගන්න ප්‍රයත්න. ඉතින් මේ නරවචනාංශයේ මේ හතරමහා ධාතුන්ගෙන් ඇයි වායෝ ධාතුව ඉස්සරහින් කියන්නේ කියලා ප්‍රශ්න නගන අටුවාචාර්ය වාස්ලා පෙන්නලා දෙනවා වායෝ ධාතුව පිම්බෙන හපුරන චංචල කම්පන ගති තමයි පෙන්නේ. ඒ අර නොදියුණු මනසට ධමන වේචි නැති මනසට අනිකුත් ගති වලට වැඩිය හොඳට දැක දැනගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන් නිසා වායු ධාතුව තමයි ඉස්සරහට තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා දරුවෙක්ගේ ඇසරණ වෙලාවේ නැත්නම් පොඩ්ඩක්ෝ ඉස්ලාම් දවස් ගාණක් කියනවා ඇස් දෙක පාවෙමින් තියෙන්නේ ඇස් දෙකම එක අරමුණට එල්ල කරන්න දන්නේ නැහැ. මේ වෙලාවේදී තිබිලි ගේම කියන්නේ. පුළුවන් තරම් දොරට වඩා නැතුව ජර තද තද එළියටපත් කරන්නේ නැතුව ඊට පස්සේ දරුවා ඒ අම්මගේ මූණ දිහා බලව අතපය දිහා බලව තමන්ගේ අතපය දිහා බලලා ඇස් දෙකම එකම අරමුණට යොමු කරන්න පටන් ගන්නවා. අන්නේ යොමු කරන්න පටන් ගන්නකොට යා වර්ණවත් සටහනවත් අඳුරන්නේ යා චංචල තමයි දකින්නේ. කම්පන දේවල් තමයි දකින්නේ. ඒ නිසා හෙල්ලෙන දෙයක් බලනකොට යා උත්සාහ කරනවා ඒ හෙල්ලෙන දෙයට ඇස් දෙකම යොමු කරන්න. ඒ නිසා ඒ ලදරු මනස දේවල් අජත්ත බහිතවසෙයි නිශ්චල චංචල වශයෙන් කම්පන වශයෙන් තේරුම් ගැනීමදී වායෝ ධාතුවේ තියෙන මේ චංචල ගතිය තමයි ප්‍රයෝජන ගන්න. ඒක තමයි මේ වැඩි හිටි කෙනාටත් භවනා පටන් ගන්නකොට සත්‍ය දියුරලා නැත්තම් පෙන්වන්න හදා. ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව ස්ථාවර කර ගැනීම සඳහා මේ ආනාපාන සතිය කියන්නේ හුස්ම තමයි ඉස්සර කරන්නේ. අර නාම රූප දෙකෙන් රූප ධර්ම ඉස්සර කරනවා. රූප ධර්ම වලින් පටවියාපෝ තේජෝර වායෝ දාපි ඉස්තර කරනවා. ඊට පස්සේ අනෙකුත් සියලුම දේවල් අනෙකුත් විචල්්‍ය සාධක ඉස්තිත කරලා ඉර කරලා අල්ලගෙන වායෝ ධාතුවට විතරක් ප්‍රකට ප්‍රබල වෙන්න ඉඩසකස් කරලා ඒක මුළු හදින් බැලීම තමයි සතෝ ආස සති සතෝ පස සති කියලා කියකින් සර්වඥාන්සේ අදහස් කරනවා. සියෙන් යුක්ත ආස්වාස කරයි සියෙන් යුක්ත ප්‍රසවාස කරයි. එතන 100න් යුක්ත ආස්වාද ප්‍රසවාස කරනවා කියලා කියන අදහස් කරන්නේ ඒ ආස්වාද ප්‍රසවාස දෙකට මනසිකාරය අවධානය විතක්කය යෙදීම සඳහා අනිකුත් ලෝකෙම පාවා දෙන්න කැමති වෙනවා. මුළු ලෝකෙම ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය කියන විදිහට අනිත් මුළු ලෝකෙම ත්‍යාග කරනවා. පටිනිසග්ග කියලා කියන අතාරින්න. අනාලය කියලා කියන්නේ ආලය හැරපින්න. මුත්‍ති කියලා කියන්නේ මිදෙන. ඉතින් අපිට මේ බැරි නිසා තමයි අපිට හුස්ම හිත තියාගන්න බැරි. හුස්ම තියාගන්නකොට හිත විදිහේ හිත යනවා. ශබ්ද දිගේ හිත යනවා. වේදනා දිගේ හිත යනවා කියලා කියන්නේ ඒකට මුල් තැන දීලා මුළු අධිම කරන්න බෑ. හිත ඒකට කැමති නෑ. හොඳින් හෝ නරක. ලිවිං හෝ ගැටීමේ අපි බාහිර වස්තු මේකට පටලවා පටලවා ගැනීමෙන් අපි කියන අපිට භාවනා කරන්න බෑ. මොකද හේතුව මේ ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, ඉතිවිලිනවා ආදී වශයෙන්. ඉතින් මේ කියන්නේ මුළු හදින්ම ආස්වාස් ප්‍රස්වාසයට ඉතිව ගන්න බෑ. අපේ හිත චපලයි. අපේ හිත චංචලයි. විවිධ දේවල් වලට හිත යනවා. ඉතින් මේ විදිහට මෙහෙම වෙන එක නොවිවන්ත හේතු ගන්නන වෙලාවේදී ආනාපානයට සාදර වෙන්නේ. ආනපාන සාධන කරනවා කියලා කියන්නේ වේදනාව ආනපානේ සමසනෝ පේනවා නම් වේදනාවට පුංචි කරලා සලකන්නේ කියන එක ආනපානේ සලකන. ඒ වෙනතන සාධිකෝ ආනපානේ සමසමව හිත දැහ ගන්න පැහැර ගන්න උත්සාහ කරනවා නම් ආනපානට සාධන වෙන්නේ කියන එක සත්‍ය පැත්තකට ගන්න. සත්‍ය ආනපානට වෙන්නේ ඉතින් කරන්න දෙයක් නෑ අපිට අවස්ථාවක් නෑ. ඒක හිත ආනපානේ කඩාගෙන කලාගෙන ඔබාගෙන යනවා. වේදනාවක් එම හිතිලක් එම. ඉතින් මෙතනදී සාතර වෙන්න කිව්වට මුල ඉඳලා මතක තියාගන්න මේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ දුක. දුක්ඛ සත්‍ය නියෝජනය. එවනත් ඒක මේ ගෙදර ගෙන යන කරුණක තැම්පත් කරලා උඩ තියාගන්න දෙයක්. එහෙම නැත්නම් ඔටුන්නේ මුඳුරට බිනි කොටක් වශයෙන් පළඳන්න දෙයක් නෙවෙයි. ඒක නිසා මේ කපන්න බැරි අතේ ඉබිලා කතාවක් මෙතන තියෙනවා. අපි යන්නේ මේ ආනාපානෙ නැත්තකින් ඔබතන් නොදොමකින් කියලා කියලා දාන්න. කියලා දාන්න ඉස්සර වෙලා ආනාපානෙත් එක තරංග කරන වාද කරන සංකර වෙන සංකීර්ණතා ඇති කරන අනික් සියල්ලම එන ගාලා හිර කරන්න. අනිකුත් විචල්්‍ය සාධක තාවුරු කරන්න. පුළුවන්කමකට කරන වැඩ නෙවෙයි. නමුත් මේ මනස සකස් කර ගන්න ඕනේ යෝනිසමනසිකාරයේ ආකාරයට මේ රූප ඔක්කොම දුකක්. අපි කරන්න හදන්නේ එකක් මතු කරලා අරගෙන ඒකේ තියෙන දුක්ඛ ස්වභාවය පෙන්වන්න ඒ තැනට හිත අදිමොක්කයටපත් කරගන්න බැරි ඒ තැනට හිත ඒකාග්‍ර කරගන්න බැරි ඒ තැනට හිත සතිය කරගන්න බැරි අනෙකුත් තරඟකාරී අපේක්ෂකයන් සියල්ලම මරලා දාන. අතෝ කරන්නේ රජෙන් ඉස්සලා රාජකමට සුදුසු හිටපු සහෝදර සහෝදර 100ක් මරලා තමයි එයා ඒ යුවරජ තන්සොරේ ඉඳලා රජු වුණේ. පස්සේ තමයි ධර්මාශෝක. ධර්මාශෝක වෙන්නේ ඉස්සෙල්ලා 100ක්ම මැරුවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ චතුරු ගන්න. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් කියලා. නෑ හොඳ හෝ වේවා නරක හෝ වේවා යුගයෙන් මේ ඉතරයි. ඒ වගේ තමයි අපිට ආනාපානය නම් බලන්න ඕනේ. එතන මේ ආනාපාන වායෝ කොටබ ධාතුවේ තියෙන පඩවි ධාතුව. පඩවි ධාතුවේ තියෙන රූපත්ව භාවය. රූපත්ව භාවය කියන්නේ අතුලත් චෞමි නාම රූපේ. එහෙම නැත්නම් මේ උපාදානය කියන එක දකින්න ඕන නම් මේක හරියට කැඳේ ගලපේතෝ වගේ පොටු කරන්න. ඉර කර ගන්න. ඉර කර ගන්න නම් අනිත් සියල්ල කෙරෙහි ප්‍රේමය අතාරින්න. ආලේ හරපන්න වෙනවා. කියාගවන්ත වෙන්න නමුත් අපි කැමැති වුණාට අපේ හිතේ එහෙම යෝනිසමස්කාරයක් හිතේ නැති නිසා අපි වාඩි වෙලා ගියාට පස්සේ කවදාකවත් නැතරන් හිතෙන්නේ. ශබ්දයෙන් ඉඳී කියන වේදනාවෙන් ඉඳී කියනවා. ඒකෙන් නිසුදුසුකමක්වත් පෞද්ගලික දෝෂයක්වත් තමන්ගේ අත්කරක්වත් නෙමෙයි පෙන්වන්නේ අපේ හිතේ චර්යාවක් නැතිකම. ඉක්වීමක් නැතිකම. එයාට තෝරන්න දන්නේ ප්‍රපාරට දුන්නට පස්සේ කොයික තෝරන්නද ඒක ඒක අපි දැනගන්න. ඉතින් මේ தත්ත්වයටදී මැරුණොත් මරණාසන්න අන්තිම ආසන්න කර්ම වශයෙන් මොකක් තෝරයිද කියලා මොනම කෙනෙකුටවත් මොනම ආකාරයකින්වත් කියන්නේ. ඉතින් දැන් අපි අර ඇත්තට ආගත්ත ගමන් తాවකාලික මරණයකට ලක් වෙනවා. එතකොට අපි බලන්න ඕනේ හිත මොනවද තෝරන්නේ. අපි බුදුහාමුදුරුවෝ කියපු වචනෙට හේතු වෙලා කියනවා ආනාපාන තේරුවොත් නම් හොඳයි. මොකද ඒක උදාසීන අරමුණක්. නමුත් ඒක තිබ්බට පස්සේ අපිට පේනවනේ කය සම්පූර්ණයෙන් තැම්පත් කරලා නිස්සද්ද තැනකට ගිහිලා කන්න දීලා බොන්න දීලා නාවලා සක්මන් කරෝලා කියලා වාඩි කරත් හිත තෝරන්නේ තමන්ගේ අත සිද්ධිය සලකන දේවල්ම නෙවෙයි. තමන්ගේම හිතසෝ සලකන දේවල් නෙවෙයි. ඒක අපි මූල ධර්මානුකූලව කොටු කරලා දුන්නත් අපිට පේනවා උලන් වගේ තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත කොච්චරනම් චලනවද. ඉතින් මම නැවතත් කියනවා මේක මතු කරලා දීලා මේක මේ කෙනෙක්ගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාලකන්ණිකමකුත් නෙවෙයි. මේක අත්‍යරද්දකුත් නෙවෙයි. මේක දත යුක්තක්. මේක තමයි දුකෝරු මනසිකය. ඒව නැත්තම් සෝදාන නැති මනසිකය. පමා වෙච්ච මනසිකය. අසත්‍ය කියන්නේ. ඉතින් ඒක දැනගෙන අපි වැඩට බයි. පැට බහැලිවල අපි හිතමු යම් වෙලාවක අපි දවසක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි උත්සාහ කරලා කරලා කරලා අපි යම් චිත්තක්ෂණයකට ආසස් බසාසු ඉස්සරහට ගත්තයි කියලා අපි කියන එකට මූණට මූණ දාලා කියාගත්තයි කියලා. ආනපනිය අල්ලගන්න පුළුවන් වුණොත් තාම කිසිම නිවනක් දැකලා නැහැ. තාම කිසිම කලෙලියක් නැහැ. අනුගාණේ අපි මේ රූප ධර්මය කියන්නේ දුකක් බව තේරුම් ගැනීම සඳහා රූප කොටාශයක් කොටු කරගත්තා, පරිච්ඡේද කරගත්තා, වෙන් කරගත්තා කියන සතුට තියෙනවා. ඉතින් හිතෙන්නේ නැහැ අපිට කවදාකවත් එහෙම ඒ වගේ එකක් අල්ලලා පෙට්ටියකට දාගත්තට පස්සේ අණු වල තේරිය කරගත්තට පස්සේ කොටු කරගත්තට පස්සේ මොකක්ද ලැබෙන ලාභය කියන්නේ. ඉතින් මේකට මම නිතරම මගේ මතක් කරන නිදර්ශනයක් තමයි ඔය බටහිර ලෝකයේ ඒක පොරුව තමයි ඒකට බටහිර ලෝකයේ ඔය පිළිසිදුකම සහ සෞඛ්‍ය සම්පන්න භාවය සාකච්ඡා කරන්නේ බාහිරයේ තියෙනා වූ විෂ බීජ කියලා අහරුපයක් එක්ක. ඒගොල්ලෝ හිතනවා මේ දෙද වෙන්නේ විෂ බීජ නිසායි. ඉතින් ඒ නිසා ඒ වසුදිය වාගේ ඊට ඇතිච්ච වෙලාවක ඉස්ලාම අන්වීක්ෂ හොයාගත්ත දවසේ මිනිස්සෙකේ ලෙඩ වතුර ටිකක් අන්වීක්ෂයකට දාලා බලලා තියෙනවා ඇහැට පේන්නේ නැති පුංචි කළු චිත්තයක් තියෙනවා. ඒ හිතලා තිබුණා මේ මේ වතුර තමයි සම්බන්ධ වුණොත් ලෙඩ වෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා ලෙඩේ ගැන බලන්නේ නැතුව ලෙඩු ගැන බලන්නේ නැතුව අර ඇහත් පිට ඇහත් කියලා අර වතුර එක දිහා බලාගෙන ඉන්නකොට ඒති කැටි කැටි වෙන් වෙවි බෝ වෙන ගැටියක් දැකලා තියෙනවා. එයා දැකලා තියෙන මේ විතර බොහෝ හිටි කැටි කැටි වෙන් වෙනකොට මට මේක අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා එයා උත්සාහ කරලා තියෙනවා බලන්න මට මේ එක චිතක් එක දිගට පරිණාමය වෙන හැටි බලන්න ඕනේ. අපි මේ පරිණාමය කියලා කියන්නේ හොඳයි කියන එක මේ තැය යට ඇතුල්ච්ච විශාල ශ්‍රේෂ්ඨ ඥාන. ඒ නිසා මොකද්ද කළේ? මේ සුකතාවකට කුණු වතුර බින්දුවක් තියලා ඒ ළඟම තිබ්බා ආශුත ජලයේ පිසිදු වතුර. පඳුළු දෙක තියලා අර මයික්‍රොස්කෝප් එකෙන් නැත්නම් අනිශ්චය බලනකොට ආ මේකේ අලුතිත් වර්ගයක් තියෙනවා. ඒවා දඟලනවා, අල්ලගන්න සමාජ කොට කරන්නේ වරින් වර දෙකට බෙදෙනවා, ආය වැවෙනවා, ආය දෙකට බෙදෙනවා. අර උණු කරගත්ත වතුරේකේ නැත්නම් ආශ්වාසය කරගත්ත වතුරේකේ මොකක්වත් නැහැ. මේකේ බලන්න ගම පින්සලක් අරගෙන අර දෙක මැදින් පුංචි වතුර බින්දක යාකරලා තියෙනවා. යාකරලා බලසන එක කළු චිතක් පීනලා පීනලා පීනලා ගිහිල්ලා අර යාකරපු පාලමහරා පිසිදු වතුරකට යනකොටම මැද තියෙන පාලම කඩලා දාලා තියෙනවා. ගීලි පින්සලකින් ඉර ඇඳලා පස්සේ දැන් එහා අර පිසිදු වතුර බින්දුවේ තියෙන එක විෂ බීජයක්. විෂ බීජ කියනවා පස්සේ දැන් මේ එක කළු චිතක් දැක්කා ඊළඟ ලොකු සතුරක් දැකලා දැන් කළු චිතක් කවුලිය පස්සේ ඒකම බලනකොට එයා දැකලා තියෙනවා. මෙන්න මෙච්චර විනාඩි ගානකින් මම දෙකට වෙනවා. දෙකට වෙනකොට පස්සේ මේ දෙකට මේක පුංචි අංශු ආහාර අරගෙන ඒ ආසුත්තල හැබැයි කිසි බිඳුවට ආහාර අඩුයි. කොහොම නමුත් බෙදීමේ වැඩ පිළිවෙලක් කියන එක පළවෙනි වතාවට ලෝකේ එයා දැනගත්තා මේ විස බීජ කියනවා සුදු පරිසම්පතම් බොහෝ වෙනවා. බොහෝ වෙලා යම් ප්‍රතිශතයක් යම් ජනගහනයකට ආවට පස්සේ විතරමයි එයාට නිරෝගී සත්‍යකට පාර දෙන්න පුළුවන්. ඒ ජනගහණයට එනකන් කොච්චර විස බීජ තිබ්බත් ඒ සත්‍යාගේ ප්‍රතිශක්ති ශක්තිය අනුව පහර දෙන්න බෑ. පහර දෙන්නේ යම් කිසි ජනගහණයක් ඕනේ සාන්තතාවයක් ඕනේ කියලා ඉවරට පස්සේ ඇති අතිවිශිෂ්ට ඥාන මේ මේ ශීර්ෂදී ඉස්ලාම උනේ තනි එකක් වෙන් කරගෙන බෝ වෙන බව දැනගත්තා. බෝ වුණාට පස්සේ ආ දැනගත්ත ඒ බෝ වෙන හැම එකක්ම එයාගේ පරිසරයට සාහයක් නිකුත් කරලා ඒක තමන්ගේ ගෙදර බාටපත් කරගන්නවා. ගෙදරපත් කරගෙන ඉතින් ඒක තමන්ගේ යටත් සාහයක් බාටපත් කරගෙන තමයි බැරි. ඒකට අර පුනතර බිඳු බව ජයයි සාරු. ආසුත්‍යාලේක්ෂර හොඳ නැහැ. කොහොම නමුත් මේකේ විශාල ජයග්‍රහණයක් කරගත්ත තනි විෂ බීජයක් කොටු කිරීම. මේක බුදුහාමුදුරුවෝ කරපු දෙයක්. කවුරු 2000 ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මේකට විභජ්‍යවාදී කියලා. උනාදී කෙනෙක් කැතිය පිටින් රොත්ත පිටින් ස්කන්ධයක් පිටින් කන්දක් පිටින් කයක් වශයෙන් කියනකොට අනිවාර්යයෙන්ම දිහා බලනකොට හිත සංකර වෙනවා. මොනම තාලකින්වත් මේ මොකාට එන්න හදනවා කියලා කියන්න බෑ. ඒක ගන්න යනවාද පොල් ගන්නවාද කියන්න බෑ. ඒ නිසා මේ ස්කන්ධය, මේ කය, මේ කන්ද, මේ ගොඩ එකට පුංචි කරන්නේ. අදීම අමාරු. මොකද අපේ හිතේ වැඩේම රැස් කරගන්න. රැස් කරලා ගුලියක් හදලා ඒක මම මාගේ කියාගෙන ඒකත් එක දෙල්ලම් කරන එකයි වැඩි. බුදුරජාණන් මේක අනිත් පැත්තට විපච්චවාදී කිව්වා මේ කඩලා කඩලා කඩලා කඩලා කඩලා හිතේ අන්තිම පුංචි අංශෝට යන්නේ. ඕක පස්සේ අණුව කාලා තමයි ඔය ටෝල් කරලා හරිනේ මේ ලෝකේ තියෙන වස්තු පරමා අණු වශයෙන් කඩලා අණුව පරමාණු වශයෙන් කඩලා පරමාණුවේ පරමාණුක අංශ වශයෙන් කඩ කඩ යන්න පටන් ගත්තට පස්සේ අපි ඇත්තට Nobel Prize දීගෙන නම්බුකාර කෙරුවට බුදුරජාණන් වහන්සේ මොනම දෙයක්වත් නැතුව මානසික කළ යුත්ත මේකයි කියලා විපච්ච වාසේ දේශනා කරන දැන්ට අවුරුදු 2600 කට විතර. ඔකේ වාලික තමයි ඔය පස්සේ ඔය බටේකට ගිහිල්ලා ඒ බටේට මිනිසුන්ගේ දින පාහර මිත්‍යා සංකල්ප අනුව ගිහිලා ඒ විද්‍යාවෙන්න තියෙනවා. සද්දාකා හිතන්නේ පාවකේ මිනිසුන්ට කොහොමදක් වෙන්නේ. වෙලා තියෙන හරියක් හිතන්න අපිට මොකද්ද වෙලා තියෙන්නේ. අර මේ ගමන කියලා මේ ළඟදී මහත්මයා මට හම්බෙලා කියනවා චීනා පිළිපීත්වා ගත්ත අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. ඒ මනස පච්චෝ පාවිච්චි කරගෙන ඕක මේ මේ රක්ෂණ හදන්න විතරයි. නැත්තම් අහස් කුඩු හදා. එහෙම නැත්තම් ගිනිකලි දෙල්ලක් හදා. සුද්ධ ආව දැක්ක දැකපු ගමන් ගෙනියලා කාලසොක්කක් හදුවා. විනාශමයි කරන්නේ. ආයේ මොනම දෙයක් කරන්න දැක්කොත් තව එකෙක් මරන්න තමයි හදන්නේ. හැම දෙයක්ම චීන දරගෙන හිටිය කල්ලාසි. ඉන්දියාකාර දැනගෙන හිටපත්තාවත් මේ මිනිස්සුක නරකට පාවිච්චි කරේ නැහැ ඒසයකට වෙලඳ වටිනාකමක් නැහැ. ඒක නිකන් ලෝකෙ තිබුණා. මේක එකතු කරගත්ත මිනිහා බලවත් වෙන ගතිය මොකක්වත් නැහැ මොකද බැලුවේ නැහැ මේකේ නාස්තිකත්වය. මොකද සම්මා සංකල්පේ පොඩ්ඩක් හරි ගෑවිලා තිබුණා. බටහිරේ තියෙන හරියක් මිච්ඡා සංකල්පෙමයි මිච්ඡා දිට්ඨිමයි යන්නේම නරකටමයි. දැක්කපු දේ ගන්න අල්ලමුක දෙමිනිය මරන්න තමයි හදන්නේ. කතා කරනකොට නම් අසල්වැසියට ප්‍රේම කරන කතාවක්. ඒ නිසා බුදුචාන් වහන්සේ මේ දේවල් කොටු කරලා එකක් වෙන් කර ගැනීම රූප ධර්මයේ මුදුවටම ඔය චුල්ල වේදාල කියලා කියන්නේ මහා වේදාල කියලා කියන්නේ ගා ගැඹුරු ධර්ම විශ්ලේෂණය කරලා සූක්ෂම පෙන්වන තැන. ඉතින් ඒකෙදි පෙන්නනවා නාම රූප කියනවා පංචස්කන්ධය නැත්නම් මේ සක්කාය නාම රූප දෙකෙන් රූප කොටස ගන්න. ඒක ඇයි කියලා අහන්න එපයි කියලා බුදුහාමුදුරු කියන්න කැමති නෑ. උන්වහන්සේට හේතු දක්වනවා. හැබැයි කවදාකවත් ඔය අපි කරන්නේ හේතු අවබෝධ කරලා නෙවෙයි විශ්වාසය. ඊට පස්සේ රූප කොටාශේම හතරට කඩලා වායු කොටබ ධාතු විතරක් ගන්නවා. වායු කොටබ ධාතු ගත්තට පස්සේ ඒකෙත් තියෙනවා ආශාග ප්‍රසාද වාතේ, උත්තංගම වාතේ, අදෝගම වාතේ, කුච්චා වාතේ, කොට්ටිතා වාතේ කිය නානා ප්‍රකාර වාතේ. ඒකත් ආශාස ප්‍රසාස වාතේ විතරයි උදාසීන. අනේ සෑම වාත කොටාශයක්ම එක්ක රාගයට බැඳලා එක්ක ද්වේෂයට බැඳලා. එසම මේ අස්වාද ප්‍රසවාස වාය කොටාශය අරගෙන ඒකට අර මනුස්සයාර එක විස බීජක් කොටකොල ඇහක් පිට ඇහක් කියලා බලන් හිටියා වගේ සතෝ අසසති සතෝ පස්සසති කියලා කියනවා. මතක තියාගන්න මේ සතිය පිළිතෝනවයි කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ අනිත් මුළු ලෝකෙම පිළිබඳ අසත්‍යමත් වෙනවා. වායෝ පට්ටබ ධාතු පිළිබඳ එළඹ සිටි සිය කියලා කියන්නේ අප්‍රමාදී කියලා කියන්නේ අනික් මුළු ලෝකෙම පිළිබඳ ප්‍රමාදයටපත් වෙනවා. අපි තියෙන සීමිත හැකියාව වෙන කරණ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ආස්වාද ප්‍රසවාසයේ බලනකොට අනිත් දේවල් නොදැනී යනවා නොපිනී යනවා කියන එක ඉතින් කරන්න දෙයක් නෑ. මොකද අපිට තියෙන සීමිත හැකියාවක්. ඒ සීමිත හැකියාව දෙකට යොමු කරොත් අනිත් දේවල් සියල්ල ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න <coughs> මේ ලෝකේ යමක් තේරුවයි කියලා කියන්නේ ලෝකෙ ප්‍රතික්ෂේප කරයි කියන්නේ. එකක් තෝරන්න නම් අනිත් සියල්ල ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. <coughs> ඒ කියන මුලදී අපි පාවිච්චි කරනවා. ජනනාච <coughs> එක පක්‍රමයක් විතර පාවිච්චි කරනවා. පාවිච්චි කරලා තෝරගත්ත එක ලෝකෙම වගේ හලකනවා. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසයේ සක්විත රජකමට හම්බෙච්ච සක්විත රජුරුවන්ගේ සක්විත රජෝතුන්නේ විනිකොනලවා ආනපාන කලකන්න පුළුවන් නම් අපි ඒකේ බුද්ධ ශ්‍රද්ධාවක පිළිතරා අතිමෝක්ෂයට පිළිලා බැලුවා වෙනවා. ඉතින් අපි අපි වගේ මේ පිළිසක් ගන්නවා කොච්චර අමාරුද කියලා ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක් හිත පවත්තන. ඒ වුණාට අපි හිතනවා අපිට වන්දක් තියෙනවා, නිය න්‍යාය පත්‍යක් තියෙනවා, කාලතරණක් තියෙනවා අපිට කොන්දේ කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. කරන්න බෑ. බැරි නිසා ඒක උස්ම තියාගෙන බැරි. නමුත් ඒක දුර්ලභමත් වෙනවා. ඒක කාටවත් අඩුපාඩුකුත් නෙවෙයි. ඒක බුදුහාමරට අහංගන්න දෙයක්වත් නැතුනසි දාන. මේක තමයි දීලා තියෙන අභ්‍යාස. ඉතින් මේ සක්කාය අවබෝධ කරගැනීම අදහසින් නාම රූප දෙකේ රූප අරගෙන රූපේ තියෙන වායෝ ධාතු වෙන වායෝ පොට්ටප ධාතු වෙන අස්වස්පසස වාක්‍ය අරගෙන මේම හිත පවත්තන්න පුළුවන් උනායි කියලා හිතමු. ඒක තමයි ලෝකේ තියෙන ආචාරිකයි. ඒක ආචාරය ඒක අද්භූතයි. මොකද අපේ හිතේ තරම්ම දේවල් පිටු කරන්නයි, කොටු කරන්නයි, සංකර කරන්නයි, සංකර කරපු රීත්ත මගේ කියා ගන්නයි තමයි දගරන්නේ. ඒ පතුරු ගහලා විසිතුරු කරලා විස්තර කරලා බලනවායි කියන එක හිතට සියදි විනාශා ගැනීම. ඥාන විභාගීය ජීවිත විනාශා ගැනීමක් තමයි එකට හේතු වෙන්නේ. ඒ නිසා අපිට කලන්තය හැදෙනවා. ක්ලෝරෝෆෝම් වගේ දෙයක්. එක හුස්මෙම හිත කියලා ටික ටිකට යනකොට පුතුමාකාර විවිධ ගතියක් විශ්කර ගතියක් වෙනවා. ඒකෙන් කියන්න පුළුවන් මේ සූත්‍රය පිටිපස්සට යනකොට පේනවා මේ උපාදානස්කන්ධ පිළිබඳව නැත්නම් මේ රූප නැත්නම් මේ වායු ධාතුව නැත්නම් මේ ආස්වාද ප්‍රසආස පිළිබඳව ආශාව, තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් පැත්තකින් බැඳිලා තියෙනවා. ඒක නිසා ආස්වාසේ සාක්ෂි කරගෙන මුළු ලෝකෙම දන් දුන්නයි කියලා හිතමු. අතෑරියයි කියලා හිතමු. අත ආලය හරපලයි කියලා හිතමු. ඊට පස්සේ මේ දකින ආස්වාද ප්‍රස්වාසයත් අතහැරියොත් මොකද වෙන්නේ? ධර්ම ලෝකයක් ඇතිවෙනවා. නමුත් එහෙම අතාරින්න හිත දෙන්නේ මේක දැන් ඉතින් අර කිඹුල මොකද්ද බදාගත්තා වගේ අල්ල ගන්න තමයි හදන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා කොටිවලකයක් ඇල්ලුවා වගේ මේක ආනාපානේ අල්ලලා දුන්නට පස්සේ මේකම බලන විට මේක පිටවන්නේ එපා වීම පහළ වෙනවා සත්‍යයි අද්දුතෝයි ප්‍රත්‍යක්ෂයි. ඒකට මුළු ලෝකෙම අමතක කරලා තියෙනවා ආනාපාන හේතු කරගෙන. දැන් ආනාපාන ධ්‍යානවත් බලනකොට ඒ මාස කැමැති වුණත් අකමැති වුණත් චිත්ත නියාමයේ හැටියට ලෝක ස්වභාවයේ හැටියට ආනාපාන පිළිබඳ ටික ටික අකමැත්ත පාලනය පටන් ගන්නවා. විපාකම පාලනය පටන් ගන්නවා. කණිකම පාලනය පටන් ගන්නවා. බය පහළ වෙන පටන් මේ තමයි ඉතින් නිවන් යන පාර ආශාව පහළ වෙනවා නම් මතක තියාගන්න සංසාරේ තමයි ඒක කාම දන්නා භව දන්නා විවාදනා වශයෙන් එන්න. ඒ නිසා ආනාපානිය කොටු කර ගන්නවා කියන එක එසේ මෙසේ සද්ධාවකින් කරන්න බෑ. මොකද අපිට කිව්ව රත්තරන් ටිකක් කොටු කරලා තියාගනි, ප්ලැටිනම් ටිකක් කොටු කරලා තියාගනි. එහෙම නැත්නම් හරදේ මේ දේ කිව්වක අපිට බුද්ධික ඥාන පහළ වෙනවා. නමුත් මේ මධ්‍යස්ථ අරමුණක් දිගේ ආනාපානී ඉස්චාර කොටු කරගෙන ඉන්නවා කියවම නම් බිලෝක අපිට බුදුහාමුදුරුවෝ පැත්තක තමයි ධර්මයේ උනත් temperatu කරලා විකුණාවි මේ වගේ දෙයකට කියනවා අහංකප්තිය. ඒ මොකද ආනාපාන දාපු ගමන් ආනාපානෙ මම නිදර්ශනයක් ගත්ත නිසා එහෙම කියන්නේ කොයි එකට දැම්මත් එක දෙයදී බොහෝ වෙලා බලනකොට සංසාරේ පාවෙන. එතකොට මේ මනුස්සයා අරමුණ එපා කරනවා කියලා කියන්නේ ඌට තමයි අසතුටුයි කියන්නේ. ඌට තමයි මේ කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. පාප මිත්‍රෙක්. නැත්නම් ඒ ඒ ඒ පාවීමට ප්‍රතික්‍රියා කරන හිතර තමයි මාරපාක්ෂිකයි. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක දැනගෙන යුද්ධෙට ගියා නම් ආනාපානිය අල්ලන එකක් ලේසි නෑ. මොකද ඒවා බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දෙවේ දකුණ කොපුලාගේ කර්මලා වේලේ පිටේ සකසේම සුදු වෙලා වගේ ආනාපාන බලානින් දඬුමින්ද හැකිල්ල හැකිල්ල ගිහිල්ලා ඤක්කල වැටිලා නින්දට ගන්නවා. ඒ තරමටම gedara ගෑණි වගේ පායි. එතකොට වෙන්නේ බලන්න එන්නේ ඉපා වෙන වෙලාවට අවදි වුණාට සත්‍යමත් වුණාට අප්‍රමාද වුණාට ඕකට තමයි නිවන කියන්නේ. ඒකට මට හරියට බයිනවා ඔය තරම් ලේසිද නිවන කියන්නේ. නෑ මේකට කියන්නේ සදාංග නිබ්බුතිය කියලා. උපාදාන ස්කන්ධයෙන් ගෙන්වීම ඇතිනේ එතන එතන ඇතිවෙන නිවන. අපි මේකට කොච්චර බයද බලන්න. අපි මේ කොච්චර නිග්‍රහ කරනවද කියලා බලන්න. අපි මේකට කොච්චර අසරණ වෙනවද කියලා බලන්න. නීරස කරගෙන තියනවද කියලා බලන්න. ඉතින් අපේ ප්‍රශ්න වලින් පිට පටන් ගන්නවා. භාවනා කරන 40කට 50කට මෙතෙන්ට යන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙක් බිල්ලෙන් උඩ පණ කියන කෙනෙක් බාර ගන්න කැමති. හැම පැත්තෙම ඒකට කෙනෙක් ගන්න. හරි පාළුයි හරි කම්මැලි එපා වෙනවා නැගිට දන්නේ නැහැ දරු කතා දාලා නැගිටලා පස්සේ දන්නේ ඇයි මොකද වෙලා තියෙන්නේ බලහින්න කිව්ව පේන්නේ නැතු ගියා එවනම් ආන බය නැතුව ගියද මම මොකද කරන්නේ අපි දන්නවනම් මේ ආනාපානේ මතු කරගත්ත අනිකුත් සියලුම රූප උපාදානස්කන්ධ දුරු කිරීමට වාංගු කරන්නයි ඊට පස්සේ දැන් දුක කියන්නේ මේ ආනාපානයයි මේ ආනාපානේ ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට මේ ගෙවම් වෙන්නේ දුකයි එතකොට පහළ වෙන්නේ කාමතණ්හා භවතණ්හා නෙවෙයි නීරසකමයි නිබ්බිදාවයි ආ මේක තමයි නිවන් මාර්ගය මේක තමයි අපි වැඩි යුත්තේ අම්මා මුත්තකවත් වඩන්න බෑ මොකද හේතුව අපේ හිත හැම වෙලාවෙම සැපෙයි. හැම වෙලාවෙම හැබැයිකට දුවන. ඒ හැබැයි හැම වෙලාවට රාග නිශ්චිතයි. ඒක කාම රාග, භව රාග, විභව රාග කියන එකට නිශ්චිතයි. ඒ නිශ්චිත භාවය නිසා නියම පාරට යනකොට කුඩල පොට්ටුවට තිබවයි. අතර මේ චුල්ල වේදාල සූත්‍රයේ මේ විස්තරේ නෑ. නමුත් මේ ප්‍රශ්නේ අහන්නේ සක්කායෝති සක්කායදී අයේ උච්චති චිත්තාවතානකෝ සක්කායෝති උච්චති. එතකොට ධම්මදිනපාශකා ප්‍රශ්නට උත්තර දෙන්නේ මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. රූප උපාදාන කන්ද වේදනා සංඥා සංඛාර කියලා මේ මේ රූප උපාදාන කන්ද කියන වචනේ අපි මේ දවසට ගත්තේ මේ රූපේ කියලා කියන්නේ දුක. ඒ රූප විචිත්‍ර භාවයට පත් වෙනකොට ඇති වෙන හිතේ වර්ණ ගැනීම වල තමයි කාම සංහාව කියලා කියන්නේ. ඒක දිගට පවත්වාගෙන යන්න මටත් මගේ පවුලේ අයටත් ගෙදර අයටත් ගමේ අයටත් අපේ ජාතියටත් අපේ වංශයටත් අපේ ආගමටත් පතුරවන්න ගන්න උත්සාහය තමයි භව ගන්නවා කියන්නේ. ওই දෙල්ලම ගියාට පස්සේ හසුර වෙනවනේ. ඒක තමයි මරාගෙන බරන්නේ ඉතින් ඒකට විභව ගන්නවා. යම් දවසක එක රූප කොටසක් කොටු කරලා මේ රූපයන් වෙනුවෙන් මම මෙයා අල්ල ගන්නවා අල්ලගෙන ඉවරලා ඌම කරනවා. නැත්නම් මැකෙනකොට සන්තෝෂයෙන් බලා ඉන්නවා කිව්වට පස්සේ ඒ රූප ධර්මයාගේ නැත්නම් මේ වායු පොට්ටබ්බ ධාත්වයේ ගොරෝසු භාවයේ ඉඳලා සිහුම් භාවයට කියලා නොදැන්න භාවයට යනකොට මේ ගෙවම් කරන්නේ රූප උපාදාන ස්කන්ධ සම්බන්ධ නිබ්බුතියයි. තදංග නිබ්බුතිය කියලා ගන්නවනම් ඒ යෝගාචරයට අවුරුදු 7ක්ම භාවනා කරන්න ඕනේ එක පැයෙන්. නැත්නම් එක වරුවෙන් තේරුම් ගන්න පුළුවන් කල්ප කෝටි ගණක් තිස්සේ රූපයන් විනේ පැවතිච්ච මේ අසීමිත භව ආශාව භව නිත්‍ය තණ්හාව ප්‍රමාණ ක්‍රමානුකූල වැඩ කරන ගියොත් බලන්නේ. ඒ පුරුද්දට එන ගොරෝසු රූප වල තියෙන ආශාව, විචිත්‍ර රූප වල තියෙන ආශාව, රූප ඛණ්ඩකට, කයකට, ස්කන්ධයකට තියෙන ආශාව කියනවා මෝහ පටලවිලි. මෝහ කමෙන් බැඳිච්ච ආවාරේ වාරියට මේ කර්ණ පිටර භාණ්ඩයක් උඩින් බැඳිච්ච කච්චල් වාගේ එනතරතරම් ආභරණයක ඊටම වෙච්චි පල්මාණිකම් කච්චල් වගේ ඒ පුංචි පුංචි කොටස් කෝටි ගණන් කවුරුත් කියලා බැඳිලා තියෙනවා. මොහොත සර්වඥාන් කියන සතිය කියන උපකරණ හොද්දට දිගහැරලා ගාල අරපුවාම එක කරයක් මුළු පිට තියෙන කුණු කච්චම කුණු කච්චලේම මලකටම ගලවන්න බැරි වුණා කපලා දාලා බලන්න පුළුවන් ඇතුලේ තියෙන දබරක් ඇතුලේ තියෙන පිසුන් දෙය කියලා. ඒ සම්පූර්ණ කියන කල්ප කෝටි ගාණක් ඇතුලෙච්ච මේ මෝහ පටල එක චිත්තක්ෂණයක් සතුටුමත් වීමෙන් කඩන්න පුළුවන් නම් ඥානවන්තයර තේරෙනවා බලංකාරයේ සුමානික වැඩ පොල්කාරයට වරුවක්. නෙලන එකයි කියන්නේ කෙල්ලවරක ඉඳලා ජීවන තියෙන කියාම මොන වලන් ඇදුවත් තන එකයි කියන්නේ. හැබැයි පොල්ල ගලවන්න යන්න දෙන්න එපා පොල්ල අයින් අල්ලගන්න තන එකයි කියන්නේ. නිසා මොන જાතියාවක් මේ ආනාපානයේ මූල දිශලා පවත්තන එක තරම් පෞරුෂත්වයක්. ඒ වගේ සත්පුරුෂකම. එහෙම නැත්නම් ඒ වගේ කල්යාණ මිත්‍යක් සමන්ත කෙරෙහි දක්වන අත්හිත භාවයක් අත්පුසලක් වෙන්නේ ඒ නිසා සර්වඥයන් දෙන්න පුළුවන් උපරිම වචන යොදා කියලා කියනවා මේ ආනාපාන සතිය වැඩිම ආනිසංසය. ඒ දෙන්න හදන්නේ මොකද ඒ වෙනුවට අනිත්යෙන් වලට දුවන ගතිය මිනිස්යෝගාව තිබිලා ඒ මිනිස්සු ඒව ගැන පශ්චාත්තාප වෙනවා අනේ මගේ හිත සද්දෙට දුවනවා වේදනාවට දුවනවා ඉචිලියට දුවනවා කියලා අනුමෝදාව වෙන්නෙම අකුසලෙ විතරයි. චක්ම සාකච්ඡා විද්‍යාවම කමට අනුද්ද ගන්න යාම බැරි ටිකමයි කියන්නේ කවදාද මේ මිනිසා මේ සීයලකෙම වෙන්නේ හිත වැටෙන එකයි. අහගෙන ඉන්න වෙනකට මුස්තේන්තුවයි කාලකන්ණී කවදා හරි එක හුස්මකට හිත තියාගත්ත එක චිත්තක්ෂණයක මේක මේ ශක්තික රජකමක් වගේ මේක මේ මුළු ලෝකෙම දිනාගත්තා වගේ අනේ මම කවදාද මේක විතරක් කතා කරන්න කියලා බැලුවොත් ඉදාට සෝවාන් වෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි මේ තමයි මෙච්චර මානසිකව මට අඩු ගානේ අදිෂ්ඨාන පූර්වක දැක දැක දැන දැන උස්ම උස්මක හිත තියන්න පුළුවන් ඒ හිත චිප්ප වෙලාවේදී මම දන්නේ කරාප දෝෂමෝ නැහැ. මම දන්නේ ඒක චිත්තක්ෂණේ වැටෙනවා ඒක. නමුත් ඒක මට ගානකුත් නැහැ. මේ චිප්ප චිත්තක්ෂණයේ කියන තෙද. පිළිබඳ නොසැලෙන සද්ධාව. එනකොට අනිවාර්යෙන් බුදුන් කියන්නේ කවුද කියලා තේරෙනවා. ධර්මයේ කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. සංඝයා කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ඉතින් නොකිරණ වේදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඕන බල හැබෑව. නමුත් මේක මේ අවබෝධ කරගන්න මේ ධම්මදිනාව කියන කතාව අවබෝධ කරගන්න එච්චරම කලබලයි. මේ ගිය අවබෝධ කරගත්තේ ඒක බුදු තදංගණී කුචයක් විතරයි Tamanට කුසලතාවේ තියෙන බාට ලකුණක් විතරයි ඊට පස්සේ මරණකම් වැඩ කරන්න වෙනවා ඒක සාක්ෂාත් කරගන්න. ඇත්තටම ඒක අමාරු නෑ. Taman දන්නවනම් මෙතන මේ ඉන්න පොළොවේ මැණිකක් තියෙනවායි කියලා කාඩි 10ක් අතර තියෙන 20ක් අතර තියෙන එකේ ප්‍රශ්නයක් නෑ. එනික ගොඩගත්තට පස්සේ මෙච්චර වටිනාකම තියෙන නම් ගන්න ඉස්සලා මේ මනුෂ්‍ය පොකසක්. ඒ වගේ මේ ආශාස් ප්‍රසවාසී කෙරෙහි පවතින සතිය මේ අපිත් එක්ක ලද්දා වඩාම සහජාසින් ආපු දෙයක්. අපි ඒක හරියට මේ මණිකක් වශයෙන් තේරුම් අරගත්තොත් මේ මොකද කරන්නේ? මේ වායෝ පොට්ටබ්බ ධාතුවයි කොටු කරන්නේ. ඒකෙන් මේ රූප ධර්මය අවබෝධ කරගන්න හදන්නේ. ඒකෙන් මේ නාම රූප දෙකයි මේ අල්ලන්න හදන්නේ. ඒකෙන් මේ උපාදාන ස්කන්ධය තේරුම් ගන්න යන්නේ බලන්නේ නැත්තම් මේ විදිහට මේකට ආස හිතනවා. ඒක හරියට කොටු කරලා බැලුවොත් එපා වීම පහළ වෙනවනම් ආ එහෙනම් ගමන හරියි. එතකොට භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා නෙවෙයි, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නෙවෙයි පහළ වෙන්නේ. පහළ වෙන ධර්ම කියනවා නිබ්බිදාව කියලා. වින්දනය නෙවෙයි නිර්වින්දනයක් පහළ වෙන්නේ. විරජ්‍යති විමුක්ති නිරුද්ධති විරජ්‍යති විමුච්ඡති කියලා ඒ රූප ධර්මේ නිරුද්ධ වෙනකොට ආශාව විරංජන වෙනවා. රංජනය කරන දෙයක් නැති වෙනවා. ඒසොට ඉබේම මිදෙනවා. නමුත් මිදීම අපිට වෙන්නේ කොටු වුණා, තනි වුණා, ඒර වුණා, යක්කු ගැහුවා, පාළු වුණා, කියලා අපි අර්ථකථන දෙන්නේ මොකද්ද? නිවනට ගහලා තියෙන යටින් ගහලා තියෙන බෝඩ් එක පොඩ්ඩක් මාරු කරන්න වෙනවා. ඒ නිසා පොදුවේ කියන පුළුවන් යෝගාවචරෝ තරම් නිවනට බය જાතියක් ලෝකේ නැහැ කියලා. මුතුම බය. නිවන ඉස්සරහට එනකොට පස්ස බල බල දුවන. බුදුසසුනේ සාතික් කරනවා හරි පාරේ ගියොත් කොච්චරම දුවලා ගියත් පහුවෙන් දස්තරේ කරොත් නිවන එනවා ඉස්සරහට. එනකොට කවදා හරි පහුසප්පේකින්. සත්පුරුෂ ගතිය කියන්නේ. මොන දීපන් මොන දෙන්නක සත්වාස හතයි නැත්තම් තමයි ලෞකික හතක් කියලා. උදේ දරකට අවශ්‍ය පුළුවන් කියලා. හැබැයි මේ කියන්නේ සාක්ෂාත් කරන්නේ නෙමෙයි. මේ කියන්නේ තමන්ගේ තියෙන පින. තමන්ගේ තියෙන ක්‍රම වේදේ. ඒ ක්‍රම වේදේ අවබෝධ කරලා දෙනකම් බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරන්ට වගකීමකුත් තියෙනවා. ගුරුහාමුදුරන්ට වගකීමකුත් තියෙනවා. හරියට පැහැදිලි කරලා දුන්නා නම් ධර්මයේ ඒක ගන්නෑ. නමුත් ඊට පස්සේ ඒ මනුස්සයාට සෑහලුට කලකන්න නැතුව මේක ජීවිතේ ඉතාමත්ම උත්කෘෂ්ට දෙයක් කියලා. ලදරද අවස්ථාවේ එළඹ සිටි සතිය අප්‍රමාදී දිනු කරන්න පටන් අරගත්තොත් ඒ කුද්දරට පුදුමාකාර ක්‍රමසාවිදි තෝගයක් හම්බ වෙනවා. දැන් Taman ඉන්න පරිසරය යටතේදීම මේ සතිය දිනු පවුම් කරනවා. ඒ වගේම අප්‍රමාදී දිනු පවුම් කරන කී අතරමැදම ඒ කුද්දරට බුදුහාමුදුරෝ දිග ලයිස්තුවක් දෙනවා මෙන්න බලපන් ඊට වැඩි උඹට අද ඊයේ ඊට වැඩි අද හොඳයි ඒක ප්‍රශ්න නෑ ඕන බලපන් මේ කන්නඩි දාලා බලපන් තව වඩා හොඳ අවස්ථාවක් කොහොස් කියක් තියෙනවා ඒ මනුස්සයා මේ වඩා හොඳ අවස්ථාවලගේ එකක් තේරුවා. එතෙන් කියarpස් වෙනවා ඊයේ නම් ඔක වඩා හොඳ විදිහට තිබුණා දැන් ඔක සාමාන්‍ය හොඳක්. ඔතෙන් කියලා බලපන් මෙන්න මෙච්චරක් වඩා හොඳ අවස්ථාවක් ලැබෙනවා. උඹයි තෝරන්න ඕනේ මම දෙන්නේ වඩා හොඳ අවස්ථාවක් පෙන්නලා දෙන එක විතරයි. ඒ වඩා හොඳ අවස්ථාවක් තෝරගුණා ඊට වඩා හොඳ එකක් වෙනවා. අපි කරන්නේ මුල මුලකමට, තකතිරුකමට, මෝඩකමට, මරිකමට වඩා හොඳ ප්‍රස්තාව පැත්තක දාලා හොඳ බදාගන්න. අනේ මේක තමයි කියන අසප්පුසකම කියන්නේ. අපි ඔක්කොම හොඳයි. ඒක පිළිබඳව කාටවත් දොස් කියන්න දෙයක් නැහැ. නමුත් මේ පිටසක් වගේ පිටසකට හම්බෙච්ච වඩා හොඳ ප්‍රස්තාවල් මගහරින. අපි බටහිර ලෝකෙට බයිනවා පාරිභෝගිකත්වය කියනවා. කන්සියුමරයිසේෂන් කියනවා. ඒකත් ඒ පාරිභෝගිකත්වයට ලක් කරලා තියෙන්නේ රූපතරම් ද්‍රව්‍ය. නැත්නම් පාරිභෝගික ආමිෂේ මේ අපි වගේ පිරිසකට වැරද්ද මේ පාරිභෝගිකත්වයට පස්සලා තියෙන ආධ්‍යාත්මික සද්ධර්මය. ඉන හැම අවස්ථාවකම පොඩ්ඩක් ඉන්න මම කොහොමද හොඳේ ඉන්නේ මට වඩා හොඳ නැතුණාට කමන්නේ මම හොඳට යනවා. මට මේත් ඇහි වෙනවා. අන්නේම නොවි හැම වෙලාවෙම වඩා හොඳ තීරුවක් ධෛර්ය වීම පිණිස මම එකක් කියන්නම්. වඩා හොඳ තෝරන්න ජයග්‍රහණය හම්බෙන්නේ නිතරයි. හොඳ වෙන්න රණ්ඩු කරන්න. හොඳ දිනන්න හැම වෙලාවෙම අnder පාන්න වෙනවා. කෑ ගන්න. වඩා හොඳ ජීකරාට නිතරයෙන් හම්බ වෙනවා. ඊටත් වඩා විවේක ස්ථානයක් හම්බ වෙනවා. ඒ නිසා ඊට පස්සේ ඉස්සරහට යන්න යන්න යන්න මේ පොළවෙන් ගලවිලා අජටවකාශයට ගියා වගේ ගුරුත්වාකර්ෂණත් අරල ඇප් වෙන තියෙන දුර නැතුව තිබ්බතේ කඩාගෙන යන්න පුළුවන්. අත මුල් ටික ගලව ගන්නකන් අපිට රූප ධර්මයක් වාංගු කරන්න වෙනවා. ඒක නම් අම්මා මුත්තා කිව්වත් අතාරින්න බෑ. ඒකෙන් ගිවම් කරලා ඒ රූප ධර්මයාගේ සියුම් සුකුම තත්ත්වයටපත් කරගෙන එන කම්මැලිකම එන නීරසකම එන නිදිමත ගතිය එන බය ගතිය හරහා යන්න තමන්ගේ සීලේ තමන්ගේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් ධර්ම දෙනුම චින්තාමය ඥාන පාවිච්චි කරනවා. ඊට පස්සේ ආයෙත් ආනපානේ ගොරෝසු කරගන්න හදනවා කියලා කියන්නේ ආයෙ දුකක් කියනවා කියන එකයි. සියුම් වුණාට පස්සේ කියනවනේ මේක විශාල ක්‍රමවේදකින් ආවේ. අනේ මේ සියුම් ආනාපානේ පුළුවන් තරම් කපාවසිට ලැබෙනවනේ. එන්නේ ඉන්නේ ඊට වඩා සූක්ෂම ධර්ම වලට යනකොට රූපස්කන්ධය හරහා උපාදානස්කන්ධ කියවන් කිරීමෙන් නැත්නම් ඒ මත පාලෙන්න පුළුවන් කාම රාග කාම රාග භව රාග විභව රාග ඇති කරගන්න නැති ක්‍රමය මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් අත්දකලා නැහැ කියලා මට හිතෙනවා. හිතෙන්නේ. දැකලා තියෙනවා මේකට පයින් ගන්න කතියක් තියෙනවා. ඉතින් ඒකත් මේ දෝෂයක් දකින අදහසින් හෝ ගුණදකින් කරන අදහසින් කියන නෙවෙයි. අපි කියන කල්යාණ මිත්‍රයයි කියලා කියන්නේ අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙලා ධෛර්යයක් අරගෙන බහින්න ඕනේ භාවනාවට. මේ අරමුණ කොටු කරගත්තට පස්සේ ඒක සියුම් බවට පත්ලා පවතිනවා නම් අපිට තියෙන ආය හොතෝ තමයි දාන්න නැතුයි අල්ලගත්ත වෙලාවේ වෙනකට වැඩි එකක් ගෙනියන්න. එක දවස් ඉවර කරන්න බෑ කියලා කඩ වෙනත් බෑක වෙන්නේ නැහැ. ආනේ දෙwidetilde යන්න පටන් අරගත්තොත් මේ විසාකතුම එහෙනම් ධම්මදිනාගේ අනුපාඩු බලන්න වෙන්නේ නැහැ. නමුත් ධම්මදිනාගේ උත්තරේ හැටියට අරපස්සේ තුනක්. රූප පදාර්ථ කන්දේ තේරුම් ගැනීම සඳහා කාට හරි කියන්න පුළුවන් නම් මට මේ දේ නෑයි කියලා. ඒක ආශ්චර්ය ධර්මයක්. අපි ළඟ ඔක්කොම තියෙනවා. ඒ රූප බලන ස්කන්ධය අවබෝධ කරගෙන ඒකේ සියුම් බවට යන්න පුළුවන් මොනම දෙයක් අත්අඩුවක් නැහැ. ඒක හරියට අඩුපාඩු ගැන හිතනවා නම් කියනවා නම් උන්දර කියන කෙනෙක් මේ ඇතෙක් හම්බුනාට පස්සේ අනේ මට හෙන්දුව නැහැ කියන කතාව තමයි ඔය කියන්නේ. හම්බෙලා තියෙන ඊට පස්තාවක් එක බලනකොට උතාමත්ව පිග්මන්තය නිසා කිසිසේත්ම ඒ හැකි සංඥාව පාඩ ගන්න නැතුව මේ පුංචි පුංචි වල මේ බල්ලෝ පිටවට කඳුපාත් වෙනවාද තමන්ගේ වැඩේ කරගෙන යන පටන් අරගත්තොත් මේ ධර්ම කොටාසේ නිසාමත් අපට චීන සත්‍ය සමාධියත් සද්ධා විදී සත් සමාධි දිනු කරගෙන යන්න පුළුවන් ඒ දිනු කිරීමට මේ ධර්ම කොටාසත් එක්ක හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සනසිමුදා වේවා කියන කාරණා දැන් පිටාටක හැදුන විනාඩි 20ක් වගේ 10ක් විතර වගේ අරගෙන තියෙන ධර්ම දේශනාව සංගා කෙසේ නමුත් මේ දේශනාවේ දේශනා සතිවාරය තමයි කරන්න ඉස්සලා මේ පිළිමද අදාස්පත්මත අතර තියෙනවනේ එහෙම නැත්නම් ජීවිතක හේතු විවේචන මොනවාද කියනවා නම් මත ප්‍රකාශන කියනවා නම් අපි ඒකට සාදර වෙමු ඒ නැත්නම් අපි කියන්නේ සාහිත්‍ය පිටපතියෙන් කියන දෙයක් නැත්නම් පිටපතියෙන් කටයුතු කරන්න කියලා මම යොදනවා රූප රූප කාර්ය පහකට කියන්නේ ඒක ආකාශයට කියන්නේ නිවන කියලා කියනවා ඒ වැට රූපාකාරයෙන් දැක්වීමක් කරන් තියෙන්නේ රට ගියාපෝ තේජෝ වායු විපරිණාමවලට ලක් වෙනවා අල්ලන්න පුළුවන් පෙන්වන්න පුළුවන් විවිධ තියෙනවා ඒ නිසා ඒව අල්ලන්න මිනිස්සු පෙළඹෙනවා අල්ලපුවා වෙනස් දැරපත් කියලා දුකක් වෙනවා අවකාශ දාසිය අල්ලන්න කරන්නේ පෙන්වන තැනක්. ඒ නිසා මගේ කියා ගන්න බෑ. ඉතින් මගේ කියාගත්තේ නැති නිසා සංස්කාර කරගත්තා. ඒ නිසා ඒක විපණාවටපත් වෙන්නේ නැහැ. ඒක දුකක් එන්නේ. ඒ නිසා රූපාලනට වැඩිය රූපේ තියෙන ආස්තික ප්‍රඥාත්ය අල්ලන වැඩිය නාස්තික ප්‍රඥාත්ය ඇල්ලීම කරදරයක් නැහැ. නමුත් ලෝකයේ දකින්න මේක නාස්තිකයක්. ලෝකයේ දකින්න මේක විනාශකයක්. උදවන්තර වස්තු එකතු කරපන් කියලා කියන්නේ ශූන්‍යතාවයකට කරන්නේ කියන්නේ. ඒකට කරා බෑ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පිස්සුවට. සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පිස්සුවට. ඉතින් ඒකට බැන්නත් ඒවා අපි ලෝකෙට බැනලා පිස්සු වෙනවනේ. අපිට කියන්නේ මේක ත්‍රිගුණට අට ව්‍යාපෝ ධාතුවට නම් කරන විෂන් ශේෂ්ඨ වාරා තුනට අවකාශ ධාතුවට කිසිම ආරම්භයක් වෙන්නේ නැහැ. කවදා හරි බුදුහමෝ කියපු නිසා ගිහිලා රූප ගෙවන් කළ අවකාශයට වැටිච්ච දවසේ තේරෙනවා මේක භාවනා කරලා පිටියක් නෙවෙයි. උපත්තියම ලැබිච්ච දේ. අපිට උගන්වපු වැරදි ක්‍රමේ නිසා අපි හරවත් දුර. බුදුහාමගෙන ඒක පාඩුවක් නෑ උන්වහන්සේ. ඒකට ගිහිල්ලා දැකලා උන්වහන්සේ දැනගත්තා මේක හරයුත් මේක ගතියි. ඒ නිසා යම් තැනක ලෝකයා කියනවා මේක ගතියි කියලා ආර්යනාථල කෙනෙක් හරයුක්ක් කියනවා. යම් තැනක ලෝකයා කියනවා ගන්න දෙයක් නැව හරයුක්ක් කියලා අන්න ඒක තමයි ගතියුත් තියෙන්නේ. ඒ තරම්ම මේක පුදුලටි කර වෙලා තියෙන්නේ. ඒක ඒ ගතිය තියෙන විපස්සනා කරන අයට විතරයි. සීලෙත් නෑ, ඔක සමාධියක් නෑ. මොකද ඒක ඔක්කොම අල්ලන. විපස්සනා වෙත් අල්ලනවා. අර ජීවිතපයින් මේක අල්ලුවා. උඩට ගියාට පස්සේ විශ්වාස. ඉතින් ඉතලෙන් අනවන හොඳ තීර කරලා අතන. අල්ලගෙන මේක හොඳට බලන බලන ගෙවන් කරලා බලන දැනගන්න මේ ඇල්ලුවේ ඉතින් ගිහිල්ලා කරුණුක තියාගන්න නෙමෙයි. ඒ ගෙවන්නේ නෑ දැන් දැන් ඉතින් රූපේ වශයෙන් කියලා ආනාපානිය හෝ කිම්බි මැරෙන ගෙවුණා කියලා ලෝකෙම තිබුණා. ඒක අවකාශ දාසට හිමීට ලෙසලා වැඩ නැත්නම් ආශ්‍රව ප්‍රසවාසයක් නැකලා බහලා යනකොට පටන් ගන්න තැන තියෙන අවකාශය අනම්පන පටන් ගන්න ඉස්සලා අවකාශය වෙන්නේ අවකාශය උඩේ ඉඳලා අඩු කරන අඩු කරන එනකොට අපි දැනගත්තා නොදැනගත්තා ගොරෝසු තැන්ලා සිම් කරගෙන සිම් කරන සිම් කරන යනවා. ඒ කියන්නේ සත්‍ය වඩාන වඩාන දැනනකොට අන්තිමට මුලට ගියාම ඒක ඉතින් අවකාශ කරලා තේරෙන්නේ නැති කොටස ගන්න. තේරෙන්නේ යනකොට කලන්ත දාන්න. මම දෙන්නම් ඉන්ටර්නෙට් එකේ විතරක් තියෙන එක විතරක් මට එවන ලියුම් වල ඒකට යනකොට සහලව නැහැ. ධාඩිය දාන හැටි, යොමුලන හැටි, කෙලවැක් කරන හැටි. ඒ මනුෂයාට සැකයි මේ භූතේ දෝෂයක් කියලා. ඒ ඒ ඒ කියන පොල් කෝපුවක් හිට පොල්මල අරගෙන ගහුවා වගේ තමයි කපුවා ගහුවා වගේ බලන්නේ. ඒක එක්කම ගෙන වෙද්දී තිබුණා ඒ කණිට කැරෙන්න ඕන. ඉතින් වල හරි විකෘති. බලනකොට වෙන්නේ හරි විකෘතියක් වගේ. කිසි කලාතුරකින් කෙනෙකුට තමයි මේ තේරෙන්නේ මේක නිවන් මාර්ගයයි. මේකට පරිහල්ලාන්නේ කියන්නේ. අක්ෂරම් කියන්නේ සංගදී කටයුත්තක් නේදී. සංගීත සම්මෝහ භාවනා කරනකොට ඒව මතුවේ. ඒක උඩට ඒ කරන කෙනාට සබකොල් වෙනවා. නමුත් තේරුම් ගන්න වැඩි යනවා. මේ මන්ත්‍රේ හරි කපව කපව පරල වෙලා දැන් ඉතින් ආවේග ඇවිල්ලා තියෙන දික්තිය ඇවිල්ලා තියෙන. ආන්නේ වැඩිදී අන්දන්නේ පිරිමි දක්ෂයි කියලා හිතනවා වෙලා. හැබැයි ඒ පිරිමි නැකතෙන් ඉපදිච්ච පිරිමි. ජයලජ්ජි වෙලිකේ নানা ප්‍රකාරම වෙවිලා කියනවා. ඉතින් මෙහෙමත් භාවනාවක් තියෙනවා මෙහෙම කරන්න පුළුවන්. මේක වැඩි නරකට ඒක විදිහට අයියෙන් උත් කරගෙන ඉන්න එක. හොඳයි. මම හිතාරින්නේ ඒගොල්ලන්ට ඒ ඉන්නේ දකින්න එක ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේකට යනවද අප කරන්නේ? ඔක්කොටම එක පිටිකක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන් දෙනේ සහලවන ගතිය. ඒක මොකක්ද කියන්නේ? එහෙනම් අභියෝගයක් එක්ක. හරියට මොකක්වත් දන්නේ නැති කෙනෙක් කල්ලි කියලා ඩොම්බල අතෑරියා. ඉතින් යන පාරක් මොකක්වත් නැහැ. නැත්තම් මහමෝධ කරගෙන ගිහිල්ලා උතුරු කටුවක් නැතුව නැසර කරාවා. කාන්තාරේ කියලා අතෑරියගේ සම්පූර්ණ අසරණකම. ඒකෝට ඉතින් හුස්ම හරි ගන්න. ඇස් දෙක හතරට පස්සේ. දෙයියෝ හරි අපි. ඉතින් විශ්වාස කරපුවා මේව සද්ධාව තියාගන්න ඉවතෙන්දී නැති වෙන්න තමයි නෑ. ඒකෙත් අපව අසරණ වෙලා. දැනුත් උත්තරයි. මේකේ හරීම බාහිරදක්ෂ ව්‍යාපාරික නිසා සමාධිය පරිපස්සනාව අල්ලන්නේ සමාධිය අල්ලන්නේ ඒකට කිසි වෙනසක් නැහැ සමාධිය නැතුව කියලා තමයි ඔය මම කියනවා සමාධියට ඉස්සෙල්ලා සතිය තියෙනවා සතියෙන් තමයි සමාධිය හැදෙන්නේ සතිය නැති දෝෂේ තියෙනවා සතිය තියෙනවා සතිය තියෙනවා සතියට සමාධියට යකින්නේ සතිය කියන්නේ. සතිය පදනම් කරගෙන සමාධිය එන්නේ. ඉතින් මේ දෙයකට යනකොට මේ මිනිස්සයා අසතිමත් නම් සමාධිය වඩා ගන්න හැදලාන්නේ නැහැ. විපස්සනාට හැරෙන්න ගන්නෙ නැහැ අන්දමන්ද. ඒ අන්දමන්ද භාවිතම කෙරෙන්නේ කියන්නේ. ඒ සතියෙන් තමයි සමාධිය හදලා සමාධිය හදලා දෙන්නේ කොන්ද බං නැත්නම් කොන්දයි කරන්නේ. වීඩියෝ වදිනා වීඩියෝ හදලා. ඒ වීඩියෝ දෙක ගලපන්න එපා. අදහස් ප්‍රඥාව අඳුනම අදලා දෙනවා. සතිය තමයි අදලා දෙන්නේ. ඉතින් ඒක සමාජයේ තියෙන එකනට මට හිතුව ඉන්න වගේ නෙවෙයිනේ. අල්ලගත්තක් තියෙනවා. නමුත් වීර්යයත් එක්ක සම්බර වෙන්නේ. ඉතින් මේකදී මේ සතියෙන් දැනගෙන යන්න ඕනේ මේ ගමන යනකොට යකා එනවාමයි. ආවේ නැත්තම් බොරු බාන කෙරෙන්නේ නැහැ. යකා එනවා නම් ඊට පස්සේ දැනගෙන වැඩි ගන්න. එනිසා මේ සමාධිමත් පිට්චයක් සතිය පාර ගන්න වෙලාවල් තියෙනවා. සමාධියට හේතු වෙච්ච සතිය පාව ගන්න වෙලාවක් වෙනවා. එතකොට අපිට ගන්න. සමාධිය කොච්චර කියලා සතිය පාව ගන්නවා. සතිය තමයි ඒකට මූලික දවේ දෙන්නේ. ඒ නිසා සමාධිය තියෙද්දි සතිය පුළුවන් කරගන්න. වීර්ය තියෙද්දි සතිය පාතන නිසා හැම එකටම වැඩිය සතිපත්තනන්දි භාරවකන් සතියෙන් උපකටපෙත් කියලා කියන්නේ ඔය ශ්‍රද්ධාව, සමාධියවත්, වීර්යවත්, ප්‍රඥාවත් ඉස්සර වුණොත් අවුලයි. ඒක ඔක්කොම සංකරයි. සතිය ඉස්සර වුණොත් පෙරමුණේ තියාගත්තොත් අරව කොච්චර වැරුණත් හදන්න. අන්තිමට අර සතියක් හරි. ඔය කියන සතිය අතහැර ගන්න වෙනවා. ඉතාලි තමයි පරණට පිටලා හැදිලා ඉන්නේ. මන්ත්‍රාලෝකස්සාද මුද්දකාරයේ ප්‍රධාන කාර්යය කරනවා ඒකනේ මේකෙදී උනත් ඒ කියන්නේ ඉතිපාද හතරෙන් ඡන්ද විදියේ චිත්ත මීමාංශා කියලා හතරක් තියෙන්නේ. ඡන්ද හතරකනේ. ඡන්දේ කියලා කියන්නේ ශ්‍රද්ධාව ඔය කියන කාරණා. එනසල් තේනවා මේ සපක් කියලා වින්දට ලෝකේ කොහොම තැනකවත් නැහැ. මේ භාවන ධම්මලදී දුකක් කියන්නේ බෑ නැතුවක් තමයි දුක කියන්නේ. කුසල ඡාපකනේ. ශ්‍රද්ධාව දිනු කරගෙන යනවා. එතකොට මේ ඉතිපාද සංගීත තියෙනවා ඒ ශ්‍රද්ධා ඉතිපාදයේ වඩනකොට හිතේ අවස්ථා හතරක් එන්න පුළුවන්. හිත ඇක්ටිව් වෙන්න පුළුවන්. විශ්ලේෂණය පුළුවන්. සීන වීර්යයට යන්න පුළුවන්, අධික වීර්යයට යන්න පුළුවන්. අන්නේ හතර තේරුම් අරගෙන යන්න ඕනේ සංදේශ පරිදි. ඊට පස්සේ අනිත් හැම ඉතිපාදනම කතා කරනවා. ඒ නිසා එයාම මේ පියෝ චිත්තකේ අපි දැක්ක සූත්‍රවල. සමහරට චිත්ත කියන්නේ මේ අසුර කියන හැරෙන්නේ සමාධිය. අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය පුදුම වැඩෙනවා ඒ සතිය එතෙන් කියන පස්සේ විද්‍ය මේ මන්ත් විද්‍යාවිපත්ති ගැන පහසෝර ස්වාමීන් වහන්සේ පහසෝනා අරින්නේ එල්ල හරියට මම මේ කරනවා කියලා දැටිපල් ලබනවා. ජීවිතේ තමයි අතිකිලමතාවය කරලා අමාරුයි. අතිකිලමතාවය වැටෙන්නේ නැතුව යොකයි. බීමන්සාර නෝන කියන පැත්තේ මේ මොකකින් හරි පරිසර දූෂණය දැක්ලා හෝ ලෙඩ රෝග වැඩි වෙනවා දැක්ලා හෝ මේක මේ ලෙඩක් තියෙනවා නේද? රෝගියෙක් සෝතේ මැත්තේ. අක්කරයක් තියෙනවා නම් සාමාන්‍ය ගතියක් තියෙන බෑ විශ්වාස වෙන අනිපැත් තියෙන බෑ කියලා ඒගොල්ලෝ දැන් බුදුදහමේ කල්පනා කරලා තියෙනවා මේ දුකක් කියනවා අනිවාර්යෙන් මේක නැති දරක් කියනවා ඒක වෙන්නේ සත්‍යයේ නෙවෙයි වීදියේ නෙවෙයි සමාධියේ නෙවෙයි විමර්ශන නෝනේ ඒක අන්තිම කනකොට ඔය සද්ධායෙන්ම තමයි විමර්ශන නෝන දෙන්නේ ඒ අතර මේ ඒ හතර අතර අන්‍යෝන්‍ය සම්බන්ධකම් තියෙනවා හැබැයි අර පටන් ගන්නකොට පෙරමුණ වෙනස් ඒක නම් ඒක පෙරමුණ කියන නිසා පටන් ගන්න දන කොහොම වුණත් ඊගාට මේ අනිවාර්යයෙන්ම වෙනස් පැත්තකට කක්කොලනවා. ඉතින් ඡන්දේ දීලා චිත්තේ කරන චිත්තේ වීම සාධ කරනවා. ඊට ඊට කියනවා. ඒක ඇත්තටම අද කාලේ දෙන්නේ නැති භාවන ගුරු. භාවන ගුරු අරෝ කියලා භාවන ගුණයකට ඔබ සමතේ කරපන් කියන්නේ. ඔබ විපස්සනා කරපන්. ඉතින් අරනක හිතන දැන් විපස්සනා වරුණිය සමතේ කරුවොත් අපරාධයක්. ඒ විපස්සනා කරන කච්චි නිකන් හරි ආලෝකයක් මත උනොත් මූල් බදිනවා. අනේ ස්වාමීන් වහන්සේ සමතේට යන්න හදනවා. මට ඇඟ දාටි දාලේනවලු මේ මේ මේ ධ්‍යානයකට වැටේ. ඒක හරියට මේ කලුකුඹර දේවතාව දැක්කා. ඒක සමත භාවනා කරන එක්කනට සමාධිය ඇතුළේදී කල්පනා පාන වෙනවා. අජියෝ මේක සරක් නැහැ. ආ ඒක සමාධිය කරන්නේ. ධ්‍යානයක. ඊට පස්සේ දුරු වශයෙන් හරි වැඩේ මට හම්බෙච්ච සමාධිය හොඳ ඒක නෙවෙයි. බාලයක කියන ඒ නිසා අපි මේක තත්ත්වගත කරලා තියෙන භාවනා ලෝකේ ඒකට තනිකර ආධකාරින ගුරුතුමෝගෙන් මේ ලාභ සත්කාරයට අදිනවා කියන නිසා කුතු කරනවා. අර බුදුහාමුදුරුවෝ දැන් අචංචාතුකාරයේ කිසිම සාතයක් වසනක් කතා කරන්නේ. මොකක්ද කරන්නේ? සතිමත්ය. ඒක නිකන් අභියෝගයට යකේ හේතුව නෑ. අතනක් කැපෙන්නේ. අචංචා නැතුණාට පස්සේ ඒ ට්‍රැඩිෂන් එක ගොඩක් බාධාවක් වුණා. විවිධ මත වලට බැඳලා ගියා. මතක තියාගෙන තියෙන රකීෂර කරගෙන යනවා නම් පරිමුඛන් සතිය උපට පෙත්තා කියන එක ගන්නවා නම් හරිම අභිලක්ෂණයි. ආව ඒක උත්තර බාර ගන්න යා මෙලෙක් ගතිය කියන. අර ගැටි මත දහරි වෙන්නේ. ගුරුස්ලාස්නාවේදී නෑ රූප ධර්ම ගෙවෙනකොට ඒක ආවට තියෙන එක පෙන්නේ. අර පළවෙනි තිරේ අයින් කරුවට පස්සේ ඊගාව තිරේ පෙන්නේ. ඒක අයින් කරලා පස්සේ ඊගාව තිරේ පෙන්නේ. පළවෙනි තේ එක සැරේ අයින් වෙන්නේ නැහැ. ඒක තුනී වෙවි තුනී වෙවි යනවා. තුනී වෙවි යනකොට යනකොට දැන් මේ තුනී වේගන යන්නේ රූප ධර්ම ගෙවින් යනවා. නමුත් තාම මේ කුඤ්ඤ වදිලා තියෙන්නේ. නැත්නම් ආසාව තියෙනවා. කියලා බලනකොට ඊගාට එන්න තියෙන්නේ සූක්ෂම රූප ධර්ම හෝ නාම ධර්ම. සූක්ෂම රූප ධර්මවලටපත් වෙන්නේ මධ්‍යස්ථ රූප ධර්ම ගෙවන් කියන්නේ. මධ්‍යස්ථ රූප ධර්ම වලටපත් වෙන්නේ ගොරෝසු රූප ධර්ම ගෙවන් කියන්නේ. නිසා ඉදන් නිසා ඉදන් පජාති කියලා එකින් එකින් එකින් එකින් සියොම් දේවලින් සියොම් දේවල් අයින් කරනවා ඒකට කියනවා කට්ටක්කනිච්චාර ඒ කට්ට අයින් කරන ගොරොසු කට්ට කරගන්න. අන්න ඒකෙන් අරගෙන සියොම් කට්ට අරන් ගන්න. හැම වෙලාවෙදීම ඒකමයි ඕන කරන්නේ ඒක අයින් කරන්නේ. කට්ටෙමයි කට්ට අයින් කරන්නේ. කියනවා මේ වස්තු කඳුලක් දිහාම කනට වතු චෙන්දා. එතන යනවතු ටිකක් තිබුණා තෝ කඳුලක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ ක්‍රමයේ තමයි තියෙන නිසා රූප ධර්ම අල්ලන්නේ රූප ධර්ම බදා ගන්න නෙමෙයි. ඒකේ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල දැකලා හොඳට සිවුම් වෙනකන් ඉඳලා හැබැයි සිවුම් වලට සහලවන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිත අභියෝගයක් කියලා. තර්ජනයක් කියලා. ඉතින් තර්ජන වල නැගිට්ටොත් වෙන්නේ අර හොතෝත මඩි දමනවා. හැබැයි ඒක නොකරන කරන කෙනෙකුත් හැම කෙනාම තමයි නිසා කියනවා ටිකක් ආවට පස්සේ රාත්‍රල් ගන්න දැනගෙන කාගෙන බලන්න. පත්තේ රූප නිසා නාම ඇති වෙනවා නාම නිසා නාම ඇති වෙනවා රූප නිසා රූප ඇති වෙනවා රූප නිසා නාම ඇති වෙනවා පටිච්චසමුප්පාදේ හතර පැත්තම කර්ම වෙන්න පුළුවන් ඒ නිසා ඒක එන්නේ ওই නාම රූප වේදේ පවතින සංඥා ස්කන්ධයට යනකම් තමයි සංඥා ස්කන්ධේ යහට යනකොට නාම රූප කියලා බෙදන්න දෙන්නේ නැහැ ගොරෝසු චේන් කියලා බෙදන්න දෙන්නේ නැහැ හරි වැරදි කියලා බෙදන්න දෙන්නේ නැහැ ගැට පේන කියලා බෙදන්නේ ඔක්කොම ලේබල් ටිකක් විතරයි ඒකේ මෙහාට ආපු ගමන් ආයතනය නාම රූප වැදගත් වෙනවා වර්ගීකරණය වෙනවා තාරාතිරක් එනවා. සංඥා වේදනා පොකල සංඥාවට ගිය ගමන් සංඥාවෙන් හරි ගිය ගමන් ඔක්කොගෙම ඇසුළු පිටේ හේරම කඩනවා. හරි වැරදි ඔක්කොම කඩලා. ඒකට ඔය නාම රූප ભેදී කියන එක නිකන් සෙල්ලම් බඩුවක් විතරයි. ගණන් ගන්නම දෙයක් නෑ. නාම රූප පරිච්ඡේඥායට වැටෙන්න ඕනේ නෑ කියනවා සවන් වුණාට පස්සේ. සවන් පස්සේ වෙන තියෙන උදේවය විතරයි උදේවයදී නෑ නාම රූප කතාව. නාමත් ඇති වෙනවා, රූපත් ඇති වෙනවා. ඒකයි පහවුරු ගන්න දෙයක් නෑ. මේක මේ හාල් මල්ලක යකඩ මල්ලක බුල්ලෝ හැප්පා ගැහුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා නේ කියන්නේ. මිනිස්සු පිටපතට යනකොට ආයුධ මල්ල කියලා කියාලු සංගීතය. එතකොට හාල් ටිකුත් ඉතුරුලා දෙනවා. මේ මේකත් කියන්නේ මම ඉක්මනට આવොත් මේක කරනවා නැත්නම් ඉතින් ඔබට සූචක කරන්නේ කියලා. අනේ ගී ගාම මිනිහට රස්සා කරලා ඇවිල්ලා. ඇවිල්ලා මම දැන් ගිහලා කිව්වලු මේ ආයුධ මල්ල දෙන්න. අයියෝ ඔක්කොම බුල්ලෝ කාලා කිව්වා. ඔය අර මං දැන් ඒක මෝ කියන්නේ නැහැ නේ කියලා. ඒක අපි නිකන් යකට මල්ලට ගොඩ ගවන හාල් කරන නොබලන් විසි කරන්නේ කියලා කියලා කිව්වා. ඒක නහන්නේ නැහැ නේද? ඒක උදේ අපේ පැත්තට ගියාට පස්සේ නාමත් එකයි රූපත් එකයි කොයි එකත් එකයි. නිසා සෝවන් වුණාට පස්සේ ආයෙ ඇවිල්ලා නාම රූපත් ගන්න දෙයක් නැහැ. හේතුඵල බලන්න දෙයක්වත් නැහැ. අනිත්‍ය දුක්ඛ අද ගන්න දෙයක්වත් නැහැ. බලන බලන හැම දෙයක්ම පේන්නේ ඇතිවීම නැතිවීම ඒකෙත් නාම රූප හොයන්න යනවායි කියන කටයුතුමක් කියලා කිය හැකි. ඒ සාමාන්‍ය යෝගාවචිත හරියට එමය. ඉඳගත්ත ගමන් ආනපන පේන්න තියෙනවා. ආයේ හුස්ම ගන්න හදනවා හුස්ම ගන්න. ආයේ නාම රූප බලන්න හදනවා. දෙච්චිත කිව්වොත ස්වභාවය තමයි ගිය ගමන් කෙලින්ම නිකන් ඇතිවීම නැතිවීම දෙක පේනවා. ඒක ලොකු සංසි පාවිච්චි චලනේ බලන්නේ. මේ චලනේ ගණ්ඩයි නාම රූපට කඩන. නාම රූප සේවන කරන්නේ චලනේ කියන්නේ. චලනේ දැක්කට පස්සේ ආයේ නාම රූපට යන්න ඕන ගමන් නැහැ. ඒ කියන්නේ යාර පෙරමක දන්නේ නැති නිසා එයා ආවෝ මේ හොදලා පටන් ගන්නවා. ඉතින් වගේ සෑහෙන මේ මේ මොඩකම් කරලා අත්දැකීම් විඳලා තමයි කෙනෙක් තේරුම් අරගන්නේ දැන් මම කොතන ඉන්නේ කොහෙද ඉස්සරහ පස්සේ කියලා දැනගන්නේ. අපි උදාහරණයක් වශයෙන් වාහනේ නැත කරන්නේ කන්දට මොන කියලා නම් අපි අනිවාර්යයෙන් ෆස්ට් එකේම නේ ඕන් කර ස්ටාර්ට් කරන්න වෙයි. කතා දෙකක් නැහැ. කන්ද තියෙන පාර වාහනේ තියෙන තැන්නේ නම් සෙනඟ නැත්තම් සෙකන්ඩ් එකේ පිකප් කරගෙන යන්න පුළුවන්. පල්ලමේ නම් කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ නැතුව තර්ඩ් එකේ දුන්නත් අල්ලනවා එන්ජින් එකත් ස්ටාර්ට් කරගෙන යනවා. ඉතින් ඒක නතර කරලා තියෙන හැටි බලන්න. ඉතින් ඔක්කොම කිව්වොත් එහෙම කාඩ් එකේ තිබ්බත්, තැන් එකේ තිබ්බත්, පල්ලමේ තිබ්බත් සාමාන්‍ය එන්ජින් කෙනෙක් කියලා ෆස්ට් එකේ පටන් ගන්නවා. ඩ්‍රයිවර් ගන්න පල්ලමේ තියෙනවා නම් ස්ටයිස් ෆස්ට් එකට දාලා රිවර්ස් එකක් චෙක් කරලා ෆස්ට් එකට දාලා කරන දෙයක් මෙයා දන්නවා. පහේ තමයි ඒව මේ ටෙක්ස්ට් බුක්ස් වල නැහැ. කියන බෑනේ ටෙක්නිකල් නෝට්ස් වල යන්න බෑ. දැනගන්න ඕනේ මේ වාහනේ තියෙන හැටියට පිකප් වෙනවා. භාවනා කරගෙන කරගෙන යනකොට තමයි මේක පොඩි හැඟීමක් වගේ මේ සෝවාන් දාල් පස්සක්කාරුපේ කලබල තියෙන දියුව නෙවෙයි. මේ මම අල්ලන්නේ අරමුණේ ගොරෝසු අවස්ථාවේ මධ්‍යමද සියුම්ද කියන එක. නැත්නම් බලලා තියෙන දැනින් ඉස්සරහට යනවා මිසක් ආයෙ මොකට කියලා එන්න ගියොත් වරදින්නේ නැහැ නමුත් අධිෂ්ඨාන ශක්තිය වැඩි. සමාධිය ටිකක් දුරට. ආපන්න දෙවියන් සමාධිය ඉඳලා ඒ තමයි අපේ හිත හදාගෙන තියෙන ක්‍රම. එක්ක සැක කරනවා, එක්ක අයියෝ මුස්ප ගන්නවා, එක්ක ඇත්ත කරනවා, නැත්නම් නිදරනවා. ඔක්කොම වංචනික ධර්ම ටික. ඒ කියන්නේ හරියටම මැද පාට ඇවිල්ලා තියෙනවා. ඒකට ඉන්න දෙකට කැලේ පණින එක තමයි කෙලස් කියන්නේ. ඒකට අපි හරියට ඊගාදාසියක්ම දැනගන්න මේ නිින්ද එක සැරේ නැහැ. ඒකට ආනපනේ ජීවමනෝ දැන් නිින්ද එන්න පුළුවන්. සැක එන්න පුළුවන්. බය එන්න පුළුවන් කියලා කියොත් සැක බය එන්නේ. එනවා කඩාගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඒකෙන් පන්නරේ දෙන්න ඕනේ. සංකප්පියක් ගන්නවා වගේ. ඒ නිසා තරම් හොඳට දැනගන්න ඕනේ මම මේ ඉන්න කට්ටිය රෝග නියමනයක් කරගන්න හැටි. මෙහෙට පස්සේ ගන්න. ඉතින් ඒකට ඕන කරනවා කමට අනුසුද්ධ කියලා. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකට සමාන ලාභ කියන්න පුළුවන්. ආ මේකයි වෙනව ඇත්තේ. මෙන්න මෙහෙම දෙයක් කරලා බලන්න. කමඨාන් සුද්ධ කිරීමේදී ප්‍රත්‍යක්ෂ කරන දේ නැතුව වෙන වෙන දේවල් කියන්න ගත්තොත් ඒ සංවේදනයක් වෙන්නේ එදාට කියන්න බැන්නා ගුණාගුණ ටික. දොස්තර මැදම නෝකන. දැන් නම් කරන්නේ අර ටෙස්ට් කරන්න කියන යූරින් ටෙස්ට් කරන්න කියන මුළු પરම්පරාවම ගාන කාපු කරලා තියෙන තමයි ලෙඩ කොට ගන්න. ඔය කවුද මේ ආධිකර මහත්තයා ඉඳද්දී අපි දැන් ගම් කරගලු එකම සංඝයාංශ නමකටවත් තමගේ රෝලාසන කියන්නයි. ඒගොල්ලෝ ආසන ඉඳගෙන මට බඩ කියනවා. කිසිම විදිහකට බෑකවල සංඝරකට කරා. ඊයාට දන්නේ නැහැ රෝගේ කියන්නේ. එයා දැයි ගිජෙක් නෙවෙතකම් කරන්නේ. ඉතින් කීයර මහත්තු මේව කරපම් බොහොම පිංචිදේ නැහැ. අර පොලිමක් ඉන්නවා මෙහි. මේ මට දත එකක්ම තියෙන මේ අවසන දත එකක්ම කියන්නේ යන්නේ. ඉතින් මේ මාසෙට එපා වෙලා. එපා වෙලා කර කිසිම සංජානංශ නමකට මේ මම ආවේ මොකටද කියලා මතකයි. ඒ ධර්මතම අපි අපි අපි මේ සිවුර දාගත්තා. මොකටද අපි කියන්නේ? මොකටද මේ රූප ධර්ම කවදාවත් මොකක්වත් නැහැ. ඉතින් ඒකට දොස්තර පොරනවා. ඉතින් මෙහෙත්තර ගුණාගුණ කියන්නේ නැතුව මේ මේ කොම්පැෂනමයි අනම්මනම් කතා කරගෙන ඉන්නවනේ දොස්තර මහත්තයා තියෙනවාද වෙන ගාන පිටිපස්සේ ගෝල්. මේ ඉස්සල්ලාම අරගත්තේ ආපුරාවට. ආපුරාවට තත්පර ගත්තේ කියලා තමයි. අනිච්ච දුක්ඛනාත්මක ධර්ම මෙහෙම තමයි මාත්‍රි ලෙස වෙනවා තමයි ඔහොම තමයි. විදහකට නැහැ යා ගිය ගන්නවා කියන්නේ. කමනා සුද්ධ කරනකොට ඔක්කොම නාලියයි බල්ලයි කතා තමයි. ඒක ඒක ඇත්තටම දොස් කියන දෙයක් නෙවෙයි. ඒ හැටි අපි එල්ලේ තියෙද්දි පිටපයින් එක. ඒ අපේ හිතේ තියෙන චපල ගන්න. ඒ තරහ වෙලා ගන්න හොඳට තේරුම් ගන්න. අද ලෝකෙ මෙච්චරම ඇයි ඔය ইনফরমේෂන් ටෙක්නොලොජි කලාබ ලබන්නේ. අද තියෙන ප්‍රධානම දේ ইনফরমේෂන් ඕන දෙයක් ගන්න මිනිහ කරලා පෙන්නන්න පුළුවන්. ইনফরমේෂන් එකේ මොකද ඒ තරම් කරනවා. සත්‍ය දකින්න කැමතියි. සත්‍ය ආශිර්වාද අමීරි වගේ. ඒක නිකසයි. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රන් අසුර කරලා ඒකට හිත හදා ගන්නවා කියන එක භාවනා කරනවා වගේම පසුබිම සකස් වෙනවා කියන එක හරීම ඒ කියන්නේ ඒක දීයති සාක්ෂයක් වගේ වෙනස් කරන්න බැරි දෙයක් වගේ. පසුබිමේක වාසවිත තමයි ඒක. ඇත්තලා තියෙන්නේ. පසුබිමේ නැති වුණොත් එහෙම දේශවාසය අධිකී නැත්තම් කොච්චර කරත් එන තොරතුර එන පාට ඉදිරියපත් වෙන්නේ. එතකම්ම කර්ම දෙනවා. කර්ම ජීන දායකයි කාරණාව කියන්නේ හිතෙන්නේ. දැන් අපි හේතුකට භාගයක් විතර වැඩිම කියන සාකච්ඡාව සඳහා අපි ඒතාවතාවාදී භාෂා සාකච්ඡා කරන කියන්නේ